ඒ සඳහා ඒ ගණකමකල්ලාන බ්‍රාහ්මණයාගේ ආරාධනාව නැත්නම් යෝජනාව අනුව සර්වචන් වහන්සේ මේ වෙනකොට පියවර කීපයක් එකින් එක එකින් එක අනිත් එකට පාදක කාරණාව කරගනිමින් ආසන්න කාරණාව කරගන්නේ ක්‍රමයෙන් ඉදිරියට මඟ පාදලා තියෙනවා. ඉස්සල්ලාම සීලක පිළිපීම ඒක නිකන් ගොවිතැන් පොලක් කරන හේනක් කොටන මිනිස්සෙක් ඉසේ හේන ගිනි බිඳලා වටේට දඬුවට ගහනවා වගේ එළවලු කොරටුවක් කරන කෙනෙක් ඔක්කොම ඉස්සල්ලා වැඩ කඩළු බඳින්න වගේ වැඩක් තමයි මේ සීල ආරසාව ඒකම නැතුව මොනවාක්වත් ඒ භෝග තර මොනවාක්වත් පාවල වැඩක් නැහැ. ඒ පරිපෝධකයන්ගේ සත්තුන්ගේ හානි වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ වගේ ගමනක් යන්න සීලය ඉස්සර කරගන්න ඕනේ. සීලන්ත භාවය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ සීලන්ත භාවය ඇති කිරීමේ දක්ෂතාවය මත අතවාසිය මත ඒකේ ආංශංශ දැක්කට පස්සේ ඒ අනුව සර්වචනාංශයේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සුගතද්වාරෝ හෝති කියලා ඉන්ද්‍රයන් দমনය කිරීම පිළිබඳව ඒ කෙනාට ඊගා උපදේශ පන්ති දෙනවා. ඒක ඊට වැඩි ටිකක් අභියෝගශීලී. ඒ මොකද ඒක ප්‍රඥාවට බරගතිය. ඊට පස්සේ ඉන්ද්‍රයන් দমনය කිරීම හරහා ඒ විශේෂයෙන්ම ඇහ කන දිව නාසය කය මන කියලා අපි ගත්තොත් ඒ ඉන්ද්‍රයන් කෙරෙහි ඇති দমনයේ අතිරේක පරීක්ෂණයක් තමයි භෝජනීය මත්ඤ්‍යතාවය කියලා කියන්නේ ජීව පරික්ෂණ කරගන්න එක. ඒක අර ඉන්ද්‍රිය দমনයේම එක කොටසක් නමුත් විශේෂණය කරලා පෙන්නනවා. අපි ඊයේ දවස් වෙලා ගත්තේ ඉන්ද්‍රිය দমনය සහ නැත්නම් ඉන්ද්‍රයන් හික්මා ගැනීම සහ මේ ආහාරයේ භෝජනීය මත්ඤ්‍යතාවය පිළිබඳව තියෙන මේ පුරුකයම නැත්නම් ඒ සම්බන්ධතාවයයි. ඉතින් යම් කිසි කෙනෙකුට ඉඳුරන් দমনය කිරීම කියන මාතෘකාව යටතේ තියෙන ඒ ජීව පරිසම් කරගන්න එක නැත්තම් Taman ඇතුළට ගන්න දේ පරිස්සමෙන් ගත්තොත් ඇතුළට ගියාට පස්සේ ඇතුළේ පසු රාශියක් අයින් කරගන්න පුළුවන්. ඒ නිසා ප්‍රධානම දේ තමයි ඒ ඇතුළට ගන්න ඉස්සර වෙලා ඒ ගැන ප්‍රමාණය දැනගෙන මත් මාත්‍රය දැනගෙන කටයුතු කරන එක. මොකද ඒ නිසාමත් සමහර වෙලාවට සීලය ගැන කතා කරපුව අපේ ඉස්සලාවේ හේනක දඬුවට වගේ කොරටුවක එළවලු කොරටුවක වටේ ගහන වැට වගේ සීලයක් සමහර වෙලාවට ආහාර මාර්ගයේ මුඛයට සමාන කරලා පෙන්නනවා යම් කිසි කෙනෙක්ගේ මුඛයෙන් නරක දෙයක් අතුලට දැම්මොත් ඉතාමත්ම දුෂ්කර තත්යකටපත් වෙනවා නිසා කරන්න පුළුවන් එකම දෙයයි දාන්න ඉස්සර වෙලා ඒකේ බේරුනොත් එතන හික්මීමක එහෙම නැත්නම් දොරටු ආරක්ෂා කිරීමේ වටිනාකම තේරෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ බව නොදැන යවැරදි දෙයක් මුඛයෙන් අතු කරගත්තොත් ඒක නදැනගත්ත නොදැනගත්ත නෙවෙයි වහාම දුකටපත් වෙනවා. අනිත් වගේ ඒකෙම එක හුවා දක්වීමක් තමයි යම් කිසි කෙනෙක් ඇතුළට ගන්න දේ පිළිබඳව වග වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. මාත්‍රාව දැනගන්න එකයි මේකේ තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නොගෙන සිටීමක් නෙවෙයි අතිරේකව ගැනීමක් නෙවෙයි. ඉතින් මේකෙදී තමයි ගැළපෙන මාත්‍රාව දැනගන්නවා කියන එක කිසිම පාඩම්පන්තියේ කිසිම ඩිප්ලෝමාවකින් කිසිම උපාධියකින් ඇති කරන්න බෑ ඒක එතන එතන එතන එතන දැනගන්න ඕනේ. ඉතින් ඒක ඒ නිසා අවදිමත් බවක් මෙතන තියෙනවා. මෙන්න මේ ආහාරයේ මත්ඤ්‍යතාවේ නැත්තම් පමණ දැන ආහාර වලදීම කියලා මේකට කියන්නේ. අන්න ඒක දැනගත්තට පස්සේ ඊ ගාවට තමයි ਸਰවචන්නාංශමේ අවදි භාවයේ නිදි වැරීම පිළිබඳව జాగරියානුയോഗය කියලා මේකට කියන්නේ. జాగරියානුയോഗ කියලා කියන්නේ තමයි නිතරම බලනවා මේ හිත සීල ශික්ෂාවෙන් ඉන්ද්‍රිය සංවරයෙන් භෝජනමත්වන්තාවෙන් පාලනය වෙනකොට හිත බොහෝ විට කරාරින්න හදනවා නිදිමත හරහා කුසීතකම හරහා මොකද හිත අවුස්සන කුප්පන කෙලස් නෑ දැන් ඒ කෙලස් තියෙන තාක්කල් නම් හිත පුදුම නිර්මාණශීලී ක්‍රමයෙන් හෝ ආක්‍රමිකව සාධාරණව අසාධාරණව ධාර්මිකව අධාර්මිකව ඒ තමන්ගේ ඉදරම් පිටවෙන්න දඟලන කෙනා පුදුමාකාර අවතමත්. නමුත් ඒව අපි ක්‍රමයෙන් අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් ප්‍රතිඵල දැක දැක අනුපූර්ව ප්‍රතිපදාව විදිහට යනකොට ඒකේම සාර්ථකත්වය හරහාම මේ ලෝකේ නිරස ගතියක් නිජමත ගතියක් කුසීත ගතියක් හිත හැංගෙන ගතියක් හිත ලීන වෙන ගතියක් අත්දකිනවා. ඉතින් ඒ නිසා භෝජනේ මත්ඤ්‍යතාවයට පස්සේ මේ හිත අවදියෙන් තබා ගැනීම ජාගරියානු යෝගය කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒකට සර්වඥාන්සේ අවධානය යොමු කරනවා. ඉතින් අද අපි දවසේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ යම් කෙනෙක් මේ තාක් අරස කරගෙන ආපු තමන්ගේ මේ ක්ෂණ සම්පත්තිය මේ නිින්ද නැමැති මහවරාට හොරකම් කරන්න දෙන්නේ නැතුව ඒ ඇතිවෙච්ච විවේකයේ ඇතිවෙච්ච ප්‍රස්තාව ලබාගත් ක්ෂණ සම්පත්තිය අවදීන් ගත කිරීමට සර්වඥාන්සේ අපට දීලා තියෙන උපදේශපන්ති ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මේ භාවනාවේ දියුණුවක් නිසාමයි මේ කුසීත ගතිය එන්නේ. භාවනා දියුණුවක් නිසාමයි නිදිමත බරගතියක් එන්නේ. ඒ නිසාම හිත ලීන වෙන්න හදනවා, සැඟවි ගන්න හදනවා. මොකද යාට අවදි වෙන්න ඕන කරන කෙලස් ටික නැහැ දැන්. කෙලස් තියෙන තාක් කන්නම් අපදී. ඒ නිසා කෙලස් එනතරවල් වහන අතර නිදාගෙන දෙන්නෙත් නෑ. මේක ජාගරියාන යෝගේ අවදි භාවයෙන් කියන්නේ මේ ඒ දෙයි ආහාරයේ පමණ දැන ගන්නීමේ අතර බුදුම සම්බන්ධකමක් තියෙනවා බැලූ බැලමට පේන්නේ නැහැ. ඉතින් ඒ ආහාරයේ පමණ දැන වැළඳීමත් නිදි වැළඳීම නැත්නම් අවදි භාවය ඇති කිරීමත් අතර සම්බන්ධයට පොඩි කාරණා ටිකක් තව එකතු කරන්න පුළුවන්. ඒ මොකද්ද ආහාරයේ පමණ දැන වැළඳීමත් සමගම ඒත් එක්ක නොකිය කියවෙනවා. ඊටු තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය කරන අනුමුත් අනුගත ප්‍රත්‍යය. පිළිබඳව ආහාරය වගේම ප්‍රයෝජනේ සලකලා තමන දැන වැඩ කෙරුවේ නැත්නම් ඒ කෙනාට හිත අවදි භවයේ සෑහෙන මොටකමක් හිත කුසීත වෙන ගතියක් එනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ ආහාරය පමණ දැන ගැනීම දැන වැළඳීම පමණ වගේම තමයි අඳින ඇඳුමේ පළඳීමේ අවශ්‍ය ප්‍රයෝජනෙ සලකලා මිස රටේ යන රැල්ලට මොස්තරේට තමන්ගේ තාන්න මාන්න කියා පාන්න ගියොත් ඒ කටයුතු නිසා තමන්ට අවදි බව නැතිලා යනවා. අපිට පේන්නේ නම් ලස්සන ලස්සන ඇඳුම් අඳගත්තොත් ආජු බව වැඩි වෙනවයි කියලා. නමුත් බුදුචාන් වහන්සේ මේක හාත්පසින්ම වෙනස්කයක් වෙනවා. ඒ වගේම Taman ඉන්න ගෙදර මාන්නේ පෙන්වන්න එහෙම නැත්නම් කියාපාන්න පාවිච්චි කරන්න ගත්තොත් ඒ සඳහා අතිරේක වැඩ කරන්න ගිහිල්ලා උතුමාකාර හිතගත මිරික හරින ගතියක් වෙහෙසටපත් වෙලා බණ භාවනාවට වෙලාවක් නැතිනවා හම්බුනත් ඉදිමතටපත් වෙනවා ඒක නිසා චීවර පින්ඩ පාත සේනාසන කිලම්පස කියලා අපි භික්ෂුවගේ සිව්පස්සේ ගැන කතා කරනවා ඒකට සමාන්තර පද ටික තමයි ගිහිගේ අඳුම ආහාරය ඉන්න කියන ගෙවල් නිවෙස්නය මෙහෙත් පිළිකරගන්න ඉතින් මේවා පිළිබඳව අපි ඉතාමත්ම මත දැනුමක් අපට තියෙනවා අපි ළඟ තියෙන්නේ මේ වෙළඳ ප්‍රචාර වලින් අපි කුප්පලා අපිට පෙන්වන්න හදන දේ. බෞද්ධාචික සමාගම්මකින් අපිට චරිතයක් අන්දනවා. මෙන්න මේකයි සමාජශීලී ජීවිතය කියන්නේ මේකයි සමාජයේ පෙරටෝ ඉන්න ගතිය. ඒගොල්ලෝ නම් මෙහෙමයි කියලා ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඒගොල්ලන්ගේ වෙනද බාණ්ඩ අපි ලව් අගේ කරවලා අපි ඒගොල්ල බවල පාපු සමාජ තත්ත්වයක් අපට දීලා අපි ගුණාට අන්දනවා. මෙන්න ගොනාට ඇඳිල්ල තිබුණට <clears throat> කොහොම කරුවක්වත් මිනිසෙකුට ආහාර අවශ්‍යයි. මිනිසෙකුට ඇඳුම් අවශ්‍යයි. මිනිසෙකුට මුලස්තක් අවශ්‍යයි. බෙහෙත් පිළිකටියක් අවශ්‍යයි. ඒක කොතෙන්ද යනකම් මේක ප්‍රයෝජන වෙනවද? කොතනින් එහාට ඒක තමයි බරක් කරදරයක් මවාපෑමක් රංගපෑමක් අතිශෝක්තියක් <clears throat> බහුබණ්ඩීකරණයක් පාරිභෝගිකත්වයට යනවද කියන සීමාව දන්නේ නැති කෙනාට පුතඥයයි කියලා කියනවා. පුතඥයර කියන්නේ මට්ටම් පයින් හරි දන්නේ ඒකට අසරණයි පුතඥය අසරණයි මොකද ආහාර ඇඳුම් නැතුව මේක ආහාර ගන්නවා නම් මම හිතන්නේ හොඳයි කියලා නිදර්ශනයට ආහාර නැතුව ඉන්න බෑ. එතකොට අත්කලමතාන යෝගයට වැටෙනවා. ඒ නිසා අපි ආහාර ගන්න ඕනේ. ඒ ආහාර ගන්නකොට සරුවචනාංශේ නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය ආදි වශයෙන් මේ ජවයේ පිණිස නෙවෙයි, මදේ වඩන්න නෙවෙයි, කෙලිලොල් පිණිස නෙවෙයි, ශරීරයේ පුෂ්ටිමත් කරලා මස් පිටු පෙන්න පෙන්නන්න නෙවෙයි, ආදි වශයෙන් ඒ ආහාර ගන්නකේ ප්‍රයෝජනෙ පෙන්නලා දෙනවා. ඒකෙන් කියවෙනවා මේ ආහාර ටික ගන්න ප්‍රයෝජනේ සලකලා මිස රට්ටු කියන නිසාවක්වත් වෙළඳ ප්‍රචාරයේ නිසාවක්වත් නෙවෙයි අන්නේ විදිහට ආහාරය මෙතන ඇති මෙතෙන් ගහට ගත්තොත් මේක වස වෙනවා ලෙඩ කරනවා කියන එක දන්නේ නැහැ පු탁ඥය දන්නේ නැහැ ඒ නිසා ඒ මායිමට එනකන් මේ ආහාර නැති තැන ඉඳලා මායිමට එනකන් එයා ජීවිත පැවැත්වීම සඳහා ආහාර හොයන්න ඕනේ ආහාර වළඳන්න ඕනේ නමුත් ඒ මෙතනින් එහාට හානි කරයි මෙතනින් මෙහාට අවශ්‍ය ප්‍රයෝජනෙයි කියලා මේ සීමාව දන්නේ නැති එක සත්‍යමධිකම කියලා කියන්න පුළුවන් සම්පජාඤ්ඤ මධිකම කියන්න පුළුවන් ඒක සමාජගත හැම සතාගෙම දුර්ලභම ඒ දුර්ලභම නිසා ආහාරය නිසාම ශීති වෙනසලන කෑම ඕනට වැඩි ගන්න ගියාම අද මේ වගේ රටවල තියෙන ප්‍රධාන ලෙඩ ආහාර නැතිකම නිසා නෙවෙයි අර වැඩිකම නිසා තියෙන ලෙඩ ඊට පස්සේ ඊට බෙහෙත් කරන්න ගියාම පුදුමාකාර ආවුස කැටි කිරීමක් වෙනවා. හම්බ කරපු සේරම ඉවර වෙනවා. ඒ නිසා පමණ දැන ආහාර ගැනීම කියන එක නැත්නම් පමණ දැන විලිවහ ගන්න ඇඳුම් අඳිනවයි කියන එක. නැත්නම් Tamange ජීවන යාත්‍රාව කරගෙන යන්න ගයක් ඕනයි කියන එක. බෙහෙත් ටිකක් ඕනයි කියන එක අත්කලමතාන යෝග පැත්තෙන් බලන්න නරකයි. ඒකට අවශ්‍යතාව ටිකක් තියෙනවා. නමුත් මේ මල පණින තැන, ඉර පණින තැන, සීමාව ඉක්මවන තැන අද මේ එකිනෙකා පරයාගෙන ජීවත් වෙන්න හදන සමාජයේ හරිම අමාරු තේරුම් ගන්න. ඒක නිසා සර්වචන් වාසයේට ගිහියන් පිළිබඳව නිමි සීමා පැනවීමේදී සර්වචනාංශය එච්චර ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ගිහිය කියන තාම ਸਰවචනාංශගේ ශේෂ්ත්‍රයට ඇතුල් වෙන්න කැමති නැති කෙනෙක්. ඒගොල්ලෝ තාම ගොඩබිම ජීවත් වෙන කෙනෙක් වතුරට බහලා නැහැ. ඒක සංඝයාට ਸਰවචනාංශයේ කියන ජීවිත ප්‍රත්‍යාගයෙන් ඉදිරිපත් වෙච්ච සංඝයාට හරියටම කියලා දීලා තියෙනවා. මෙන්න මේකයි චීවරය. මෙන්න මේමයි චීවරය පාවිච්චි කරන්නේ. මෙන්න මේමයි මේකේ බේරෙන්නේ. මෙන්න මේකයි මේකේ පරෝජනේ. මේකයි පින්ඳ පාත කියන්නේ ඒ පින්නපාත මෙහෙමයි කියන එක එක එක එක එක මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ හරි ලස්සනට විස්තර කරනවා ඒක පුදුම විදිහට ඒ සූත්‍රය අහිනකොට තමන් දවසක් හරි මහානකම් කරලා තියෙනවා නම් ඒ මහානකම ගැන ආඩම්බරයක් ඇති කරලා මත්තටත් මේ සිව්පසින් ප්‍රශ්න ඇති කරගන්න නෑතුව දායකර ප්‍රශ්න කරන්නේත් නෑ තමන් ඇති කරගන්නේත් නෑ ගොඩ ගහගන්න යන්නේත් නෑ ඒ වගේම මේක දන්නේ නැති අනිකුත් සංඝයා වහන්සේ නමගේ දොස් කියන්න යන්නේ නැහැ. ඒක දන්න තමන් මාන්නකාර වෙන්නේ නැහැ. ආනේ හරහා සර්වචනාංශයේ මේ තිබුණ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියන වංශ හතරට අලුත් වංශයක් එකතු කරලා දෙනවා. ඒක කියන ආර්ය වංශය කියලා. ඉතින් ආර්ය වංශයේ ගති පැවතුම් કોઈ કોઈ જાતિන් බ්‍රහ්මණ වංශයෙන් ආවත් ශස්ත්‍රීය වංශයෙන් ආවත්, ශුද්‍ර වංශයෙන් ආවත්, වෛශ්‍ය වංශයෙන් ආවත් පැවිදුණාට පස්සේ ඔක්කොම සමතලයට අරගෙන ඒගොල්ලන්ගේ අවතුම් පැතුම් සරුවචනාංශ කියලා දෙනවා. කියුණාට පස්සේ යම් කිසි කෙනෙක් සීලයක පිළිතලා ඉන්ද්‍රිය দমনයක් ඇති කරගෙන මේ විදිහේ භෝජනය පිළිබඳව නැත්නම් මේ ශිවපසය පිළිබඳව හරියට ඒ ප්‍රශස්ත මට්ටම ප්‍රයෝජන සලකලා මට්ටම දන්නවනම් රහත් වෙන්න තු කරන්න බෑ වැඩි. ඒ නිසා අව탁සේරු කරන්න යන්න එපා. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒ තරම්ම සිව්. ජේන්සයි ගුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ අර ප්‍රසිද්ධ උපමාවක් ගැන හරපානවා. පැණිහලියක් හෝ නිපැණි බෝතලයක් හෝ වැරදිලා ඇරලා තිබ්බොත් ඒකට කුඹි ඇඹලයි එන්නේ පුදුමාකාර සංවේදී භාවයකින්. රහුව බැඳගෙන තොගේ පිටින්දුවගෙන එනවා. ඇවිල්ලා මේ පැණි දාගපුවාම ඊට පේන තියෙන්නේ මීපැණි සාගරයක්. ඒක අමෘතයක් සාගරයක්. ඉතින් ඒක පුළුවන් තරම් ඉක්මනට බී ගන්න ඒ සතා පස්ස උඩ තියාන ඔළුව පල්ලෙහාට තියාගෙන සැරසෙනවා. බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ මේ පැණියේ පැණියේ ඒ සතාට අම්මා අප්පා දීපු නැති කාලේ රසයක් සැපයක් තේරෙනවා. නමුත් මේ සතට තේරෙන්නේ නැහැ බොන්න බොන්න තමන්ගේ බර වැඩි වෙලා හොම්බ ඔළුව හරි මේ පෙනේ ගිලෙන බව. නමුත් යාට හිතෙන්නේ දැන් ගිහිල්ලා આવොත් මේක අරලා තියයි දන්නේ නැහැ. ඉතින් හම්බ වෙච්චලා බොන්න ගියාම ගිහිල්ලා ඔළුව යනවා ඇතුළට. කකුල් දෙක යනවා ඇතුළට. ඒක උට හිතෙනවලු නිකන් මේක උද්දීපනය කරලා පෙන්නන තරකුල් හතරක් තියෙනවානේ. තාටි අපි වුණාට ප්‍රශ්නයක් නෑ. අනිත් කවකටෙන් ගන්න පුළුවන් වෙයි කියලා ගිහිල්ලා දෙකක් ගියාට ඌ තාමත් බිබී ඉනවා. ඊට පස්සේ හතරක් ගියාට පස්සේ එයා දඟලන්න දඟලන්න වෙන්නේ අරකේ මේ පැණියට ඇදගෙන යනවා. ඉතෙක් පාශයක් ඉතෙක් මේ රසමසවුලක් වෙච්ච අමෘතයක් වෙච්ච මී මේ මේ පැණිය නැත්නම් පැණිය ඒකේ තියෙන මේ උකු ගැතිය නිසා අන්තිමට ඒ සතාට මාර පාශයක් බාටපත් වෙලා මේ පැණිය කිලිලා නැහිනවා. ඒ සතර කවදාවත් මොනම හේතුවක් නිසාවත් මේ ප්‍රමාණයේ බීම ඇති ශරීර සෞඛ්‍යයට මින් යහට ආය හම්බෙන්නේ නැති කතාව කොහොමවත් බොණ්ඩ කියොත් වෙන්නේ විනාශයක් කියන එක තේරුම් කළ දෙන්න බෑ. ඒ නිසා මේ කාමභෝගී මිනිසයාට මොනම තාලකින්වත් මේ ඇඳුම මෙහි නතර කරපන් ඔයිට වැඩි ඕන නැති දේවල් විසිකුත්තර කරන්න යන්න එපා. එහෙම නැත්නම් මේ ආහාරේ මෙතනින් නතර කරපන්. මේ ගෙවල් පිළිබඳව යාන වාහන පිළිබඳ මේ තියෙන තරඟය ඕන කෙනෙක් තරඟ කරගත්තම ප්‍රයෝජන සලසා නතර කරනවා. මේ බෙහෙත් පිළිකරක් නතර කරපන් කියන එක කාටද කියන්නේ කියොත් ඒක වෙන්නේ ආගේ පෞද්ගලිකත්ව තැඟිලි ගැසීමක් කියලා. එයා කියන්නේ අපි උදේට හඳාගෙන අපිට හම්බ කරන්න අපිට ඕන විදිහට අපි කරනවා. ඉතින් කරුණාවෙන් කිව්වත් මෛත්‍රියෙන් කිව්වත් අමාරුකට වැඩනකම් කවදාකවත් තේරුම් ගන්න. ඉතින් ඇත්තටම ඇහෙන උපදේශ පන්ති එහෙම නැත්නම් විද්‍යාත්මක දැනුම නැත්නම් බණ දිහා බලනකොට ඒක පිළිබඳව කවුරුත් කියන්නත් බයයි. පුළුවන් තරම් ශාස්ත්‍රයෙන් කියන්නේ පුළුවන් තරම් හම්බ කරලා <clears throat> පුළුවන් තරම් අද මොහොතර කරන්න. නැත්නම් මේ ආර්ථිකය දුවන්නේ ආර්ථිකය දුවන්න නම් කරන්න තියෙන්නේ පුළුවන් තරම් අඳු ගහගෙන පරණ විසිකන්නේ කරන හොයන්න යන්න එපා. පුළුවන් තරම් මිලදී ගැනීම කරපන්. පුළුවන් තරම් කපල්ලා. පුළුවන් තරම් ගෙවල් අලුතෙන් අලුතෙන් හදපල්ලා. අලුත් අලුත් වාහනද ඇඳ කුටු කොට්ට මෙට්ටද අලුත් කරපල්ලා. බෙහෙතත් පුළුවන් තරම් මේ ඇඟට දැනෙන්නේ නැතුව ලෙඩේ තිබුණට කමක් නැහැ. බෙහෙත තියනවා කියන බය නිසා අරසාව නිසා ලෙඩ වුණාට ගාණක් නැහැ. ප්‍රෙෂර් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් පිටි තියෙනවානේ. එසක් කැමෙන් සීමාවක් ඕනේ. ඒ මේ ලෝකයේ අපිට මේ පෙන්වන්න හදන කාරණාවේදී මේ අන්ධබාල පෘථග්ජනය මොන තරම් අසරණ තත්යකද ඉන්නේ මොන තරම් අනුතරුදායක තත්ත්වෙද ඉන්නේ ඒකේ නා අමාරු වැඩනකම් මුළු ලෝකෙම බලා ඉන්නා වගේ පේන අමාරු වැඩනට පස්සේ සූරකෑමක් තියෙනවා හරියම නිර්දය සූරකෑමක් ඒ ජාත්‍යන්තර බහුජාතික සමාගම් ඊපස්ස අමාරු වැටෙනකන් සින්දු කියනවා. නලවල වට්ටනවා. වැට්ටුවට පස්සේ දෙනවා අමක් මරණකන් ඉවර කරන්න බෑ. බොක්කත් එක්ක ඇදලා ගන්නේ එළියට හරියට හැම ගිල්ලකට පස්සේ මහලුව වතුරෙන් ගොඩට ගත්තාට පස්සේ ආය මහලුවට නඩු නැහැ ගැහෙන එක විතරයි කරන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් කරදී ලෝක ජනතාවට බෞද්ධ ආර්ථික ක්‍රමයක් පුදුරජානන්සේ දේශනා කරන්නේ නැති ඇයි කියලා මේ ළඟදී එකනේ බැන්න බුදුහාමුදුරුවෝ. කාටද කියන්නේ? පියාදෙන් ඉඳ අහන්න වෙලාවක් නැහැ නේ. ඒ අහන්න ගියොත් එමෙ අද මොස්තර බලන්න වෙලාවක් නැහැ. භෝජන සංග්‍රහ ටිකට යන්න වෙලාවක් නැහැ නේ. එතන තමන්ගේ තියෙන මේ පෝච්චාන් කියා බලන්න වෙලාවක් නැහැ නේ. ඒ නිසා මේව අහන්න යාම නිකන් සමාජ විරෝධී පසුගාමි එහෙම නැත්නම් ගොරකයෝ බයියෝ බුබ්බඩේ වාරපත් කරන තත්ත්වයකට අද අද ඇති කරලා ඉවරයි. ඒ නිසා එක්කෙනෙක් උත්සාහ කළත් අපි මේ සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණයට යන්න ඕනේ කියලා ඒ මිනිස්සුෙකුටවත් බේරෙන්න බැරි තරම් ජනමාධ්‍ය උග්‍රයි අද. ඒ වගේම මේ අපි කියන මේ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් මේ කියන හරිතල පහසුකම් එහෙම නැත්නම් මේ කියන සැපේ ඉලවලා යන ගතිය මොනම තාලෙන්වත් බේරෙන්න බැරි විදිහට ඇවිල්ලා තියෙනවා. නමුත් සර්වචන්නාංශේ බලලා පිටිපස්සට උන්වහන්සේ දේශනා කරනවා ගණන් ක්‍රමයේද කියනවා 512027ක් බුදුහාමුදුරුවෝ දිහා බලනකොට ඒ බුදුජානන වහන්සේලාගේ પરම්පරාවේ කිසිම කෙනෙක් මේ එකම දෙයක්වත් වරදට පාවිච්චි කරලා නැහැ. ඒ සිවුර හදාගත්තේ යම් හතරස් ක්‍රමයකට කඩ කපලා පඳුකෝලා ගත්තනම් ඒක අදත් එහෙමමයි. ඒක සංකර කරන ගියේක නැහැඳි ගෑවිලා යනවා මිස සිවුර හැඳි ගෑවෙන්නේ නැහැ. සිවුර සිවුරම තමයි. පින්ඩපාත කියලා හිතාගෙන කන කැමෙදී ඒ භික්ෂුවට මොනම චෝදනාවක් කරන්න විදියක් නැහැ යනකොට පාත්‍ර ටික තමයි කන්නේ. අවල්දී මට ඕනයි කියලා එක්කුත් නැහැ. සපදාන චාරිකාවෙන් ගියාම ඒ පිළිවෙලින් ගිහලා ලැබෙන දේ ගන්න. බුදුරජාණන්සේ උපසම්පදා මාලකයේදීම පෙන්නලා තියලා තියෙනවා. අහන්නේ මෙන්න වන රුක්ඛ සේනාසන. වනපන්ත සේනාසන මෙන්න ගස්මුල් මෙන්න හිස්කේවල්. කියලා භාවනා කරපළ. ඒවා මුලට සහජික වෙනවා. හැබැයි මේ කුළු ගෙවල් හතර ඇඳපු ගෙවල් ඒව මට විශ්වාස කරන්න බෑ. මම ඒව ඔබලට කරුණු දෙන්නේ. ඔබලා පින් පෙරපින තියෙනවා. ඒ කොයි එක පාවිච්චි කරත් ඒක භාවනා සඳහා පාවිච්චි කරපළ කියලා. උතුම විජයට පුත්‍රයන්සේ සහතික කරන මේ මහානගම කරන්න භ්‍රමචාරී රකින්න භාවනා කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටික ස්වභාවයෙන්ම ලැබෙනවා. පහංශ කුල සිවුරක් හොයාගන්න පිළිකල දාලා තියෙන රෙදි කැලකින් ඒක පුදුම නම්බුකාරකමක් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා දෙවියෝ බ්‍රහ්මයේ පවා කවුරු හරි විහිකලා තියෙන රෙදි කැලක් කරන එක කඩ කපලා මහල පඬකෝල අඳිනවා දකින්නකොට මුළු ලෝකෙම කරන උත්තරම ක්‍රියාවට වඳින වැඳිල්ල වඳිනවායි කියනවා කරලා පොල්ට ගිල ගන්න දෙයක් හෝ කවුරු හරි පූජා කරන දෙයකට වැඩිය පාට විසිකලා තියෙන රෙදි කැලලා එතෙන් පාත්‍රයක් කරන පාරට බහැලා හම්බ වෙන දෙයට කියන්නේ බුද්ධ භූමිය කියලා. මොනම සීමාවක්වත් ලැබිච්ච දෙයක බලනවා. ඒ වගේම ගහක් වල ඉන්නකොට, කැලේක ඉන්නකොට, ශූන්‍යාකාරක ඉන්නකොට ඒ වෙනසට හම්බ වෙන මේ විවේකේ ඒ කියන හුදකලාව ඒ කියන සාමකාමී ගතිය කාමභෝගී පුද්ගලයාට වනපන්ත සේනාසන බය වෙන එකක්. කාමභෝගී පුද්ගලයාට ගහක් වල ඉන්නකොට බය වෙනවා. ශූන්‍යකාරයට ගිය ගමන් වෙවුලනවා, දාඩි දානවා, හින් දාඩි දානවා, කම්පල චංචල වෙනවා. භ්‍රමචරි දන්නේ කරට එන්නේ නැහැ. සුබුදයන්ස් කියනවා මේ ඔක්කොම අපිට ස්වභාවයෙන් දීලා තියෙනවා මේවා හොල්ලලා පෙරලලා හදන්න ගියොත් ඒ යන ප්‍රමාණයට Tamanට චිත්ත පීඩා එනවා. ඒ නිසා ඒ තරමටම Tamanට පැය ගාණක් බුදියා ගන්න ඕනේ ඒ චිත්ත පීඩා නතර කරන්න. නමුත් මේ විදිහට භෝජනය මත්ඤ්‍යතාවය දැනගෙන ඉතුරු පිළිකරත් එක්ක සුපසත් එක්ක වැඩ කරගෙන යනවනම් ඒ පුද්ගලයාට පුදුමාකාර විවේකයක් හම්බෙන්න පටන් ගන්නවා. විවේක සමාත නිදිමත වෙනවා මේ භෝජනේ මේ జాగටි ආනියෝගේ දන්නේ නැත්තම්. නමුත් ඒ විවේකයේ උපේලා ඒ විවේකයේ තුල අවදිභාවය ඇති කරගත්තොත් ඒක විතරක් මේ බුද්ධ ඥානවාදී පුතුනේ ඉන්දියාවේ අනේ බුදුරජාණන්සේ බෙදලා අවුරුදු 2600ක් ගිහිල්ලා අය අපිට පාලි තේරෙන්නේ නැතය අපි බුදුරජාණන්සේ ශාක්‍ය වංශ නෙවෙයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ධර්මයේ පුදුමාකාර විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් ඒක නිසා මේ වගේ කොටාසයක් ගිහි පිටිසකට කියනකොට ඒ ගිහි පිටිසට සිද්ධ වෙන මට්ටමකට හෝ ඉංගිනෙන මට්ටමකට හෝ කියන එක නෙවෙයි අදහස බුදුරජාණන්සේ මේ දේ කරන්න පුළුවන් කට්ටියට භික්ෂු කියලා භික්ෂුණී කියලා. සාමණේරී කියලා. සික්කමාන කියලා. සාමණේර කියලා. වෙන් කරලා ඒ પરම්පරාව පෙන්ලා දීලා තියෙනවා ක්ෂණ සම්පත්තියක් විදියට. දැන් කියන දුර්ලභෝ දුප්පාදෝ ලෝකස්මි. මේ ලෝකේ බුදුන් උපදීම හරිම දුර්ලභයි. දුර්ලභා ක්ෂණ සමනුසත්ත පටිලාභ. මනුසත්ත භාගාතීම දුර්ලභයි. දුර්ලභ ක්ෂණ සම්පත්‍ය හම්බෙච්ච මනුස්සයට අංග පුලාවක් නැහැ. එක්ක කන වෙලා එක්ක බීසි වෙලා එක්ක වෙන මොන හරි පාඩුවක් නිසා හීනමානෙන් පෙරන්නේ සයි මේ මාන මොනවත් නැති මේ මන අංග සම්පූර්ණ මනුස්සාත්ම භාවය නැත්නම් ක්ෂණ සම්පත්‍ය දුර්ලභයි සත්පුරුෂ සංසේවන දුර්ලභයි බණයි දුර්ලභයි පැවිද්ද දුර්ලභයි කිසිම කෙනෙකුට අංග සම්පූර්ණ වෙන කෙනෙකුට මේ වටිනා දේ පැවිද්දකට යොමු කරන්න හිතනවා නම් නිවන් ලබනවා කියන එක එච්චර අමාරු වෙන්නේ නැහැ දැන් තියෙන්නේ ඊට වඩා හාත්පස වෙනස් දෙයක් හයියාසේ තියෙන කට්ටිය පුළුවන් තරම් කාමයට යෙදලා කාමෙම යෙදලා කොච්ච දම දම ගත කරනවා. පැවිදිට ගියැත්තොත් මේ පැවිදි උනේ සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණත්තාය කියන එක මතක නැති වෙලා අර කාම භෝගීන්ගේ පැත්තට වැටිලා ඒ තමන්ගේ අම්බිච්ච විවේකයේ මොකටද කරන්න ඕන දන්නේ නැහැ ගිහියන්ට ගායන ගීතිකානුව නටන්න පටන් ගන්න තියෙනවා. නැත්නම් ගිහියන්ට නටන්න දැල්ලා ගීතිකා ගායන්න පටන් ගන්න තියෙනවා. ඒක නෙමෙයි මෙතන පැවිද්ද කියලා කියන්නේ මේ ගාල කඩහනේ යන මිනිහා මේ මේ කාම භෝගයේ මේ මාර පාශය මේ අකුසලයෙන් ගැට වෙලා පැවිද්දට ගියාට පස්සේ බුදු දනන්සේ බය නැතුව කතා කරලා කියනවා ඔබ මම පිළිබඳව විශ්වාසයක් කරලා තියෙනවා මෙන්න ඔබට මම දෙන මූලික සර්වයිවල් කිට් එක එහෙම නැත්නම් ප්‍රථම ආධාර පෙට්ටිය මෙන්න මේකයි අපියන් කියලා. ආනේ වුණාට පස්සේ සිව්පසේට දක්ෂ වුණාට පස්සේ බුදු දනන්සේ කියනවා මේ ඒ සිව්පසේර දක්ෂ වෙනකොටම ඒක වානිසංශයක් විදිහට යාට මේ අවදි භාවයේ එනවා. ඒකට පොඩ්ඩක් නන්දු වුණොත් දැනගත්තොත් මම මේ ගීගය අතහැරලා මේ සිව්පසේ පිළිවන් දක්ෂ වෙලා කටයුතු කරන්නේ මේ කාම භෝගින් දුවන පෙරහැර පිටපසට ගිහිල්ලා නටන්න දෙවෙයි. ඒක මට ක්ෂණ සම්පත්‍ය පිණිසයි කියලා දැනගත්තොත් අන්තර් සම්බන්ධතා දෙකක් තියෙන එකක් තමයි සිව්පස්සේ පිළිබඳව ප්‍රමාණය දන්න කෙනාට ඕන තරම් විවේකී තියෙනවා. ඒ විවේකී නින්දට වට්ටගෙන ලස්සන ගයක් හදලා බඩ පුරවලා ඔක්කොම කරලා පොඩ්ඩක් එළියට ගිහලා ගිය කඩලා මනෝරෙක් හදගෙන ඇදගෙන ගියා වගේ මේ උපයාගත් දුර්ලභ වස්තු නින්දට යට කරගන්න දෙන්න එපා. ඒකට జాగරියාන් යෝගේ පුරුදු කරන්න. ඒක ඇත්තටම යහ ජීවනමක කමත කතා කරනකොට ඉබේම ලැබෙන දෙයක්. අන්නේ අන්තර් සම්බන්ධතාවය ඒ ඊයේත් මම මේ මතක් කරපු ඒ අරිවංශ සූත්‍රයේදී බොහෝම ලස්සනට විස්තර කරනවා එතෙන්දි මට සිද්ධ වෙනවා මේ අර්ථය කියන පදය අර්ථකථනයක් වෙනවා. බුදුජානක මේ ආරිවංශ සූත්‍ර දේශනාවේදී මුලින්ම සිවුර අරගෙන සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඊතර ඊතර කීවර සන්තුට්ඨ්‍ය ආචවන්න වාදී විදියට ශූර ලදයම් ශූරකින් සතුට වීමේ ಗುಣ ප්‍රකාශ කරලා ඒ සද්දයම් ශූරකයේ ලදයම් ශූරකින් සතුට වීමේ ಗುಣ අනුන්ටත් ප්‍රකාශ කරන මට්ටමක් ගැන අමුතු දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඊ අපි ආහාර සම්බන්ධයක මතක් කරගත්තා. ඒ වගේම අලද්දාජ ජීවරණ පරිකාශති. ලද්දාජ ජීවරණ අගතිතෝ අමිච්චිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සාරපන්නෝ පඤ්ඤෝ පරිවුච්ච. මට අහවල් සිවුර ලැබුණේ නැහැ කියලා පශ්චාත්තාපයක් වෙන්නේ නැහැ. තමයි තමට හොඳම කැමැති විදිහේ නියම පාට, නියම දිග, නියම පාර, නියම නූල්, නියම වර්ණය සහ සිවුරක් අමුණයි කියලා ඒක අල්ලබදා ගන්න යන්නේ නැහැ. ඒක නිස්සාරණ ප්‍රඥාවෙන් කෙලස් කපන්න පාවිච්චි කරනවා. කායජපල් චීවර සන්තුට්ඨියා නේවත් උක්කං සේති නොපරමම්පේ. මට දැන් මේ සිවුර නිසා මට ලැබෙන්න තියෙන දේ ලැබිලා තියෙනවා මම ඒකෙන් සම්පත්තියක් කරගෙන තියෙනවා මම ඒකෙන් පිරිච්ච ගතියක් ඇති කරගෙන තියෙනවා මම ඒකෙන් සන්තුෂ්ටි කරගතියක් ඇති කරගෙන තියෙනවා කියලා මාන්නක්කාර වෙන්න යන්නෙත් නැහැ. අනේ අනික් මිනිස්සයා මේ එක එක নানা ආකාර ඇඳුම් ඇඳන් නැත්නම් নানা ආකාර මේ දේවල් කරනකොට ඒ මිනිස්සු තාම දුකේනේ ගත කරන්නේ. මානසික අසහනේ ගත කරන්නේ. ආතතියනේ ගත කරන්නේ කියලා කවුරුත් පහත් කළ සලකන්නේ නැහැ. අන්නේ දක්ෂකම සෝහිකත්ත දක්කෝ දක්කම ඒ අනලස් බව ඔය දැන් මේ සිවුරෙන් සතුට තිබුණාට හෙට වෙනකොට පශ්චාත්තාප වෙන්න දන්නේ නිසා හෙටත් මේ සිවුරෙන් ලැබෙන සතුට පිළිබඳව අවදිභාවයෙන් ගත කරන්න ඕනේ සතුටුමත් වෙන්න ඕනේ සම්පජන්‍යයෙන් ගත කරන්න ඕනේ මේක බුදුරජාණන්සේ කියනවා බුදුරුන්ගේ සිරිතට ආර්ය වංශේ අන්නේ ආර්ය වංශ හත තුනක් බුදුහමෝ කතා කරනවා චීවර මහා ආර්ය වංශේ ඉතරීතර සන්තුට්ටි සහිත චීවර මහාරිය වංශේ. ඉතරීතර සන්තුට්ටි සහිත පිණ්ඩපාතාරිය වංශේ. ඉතරීතර සන්තුට්ටි සහිත සීනාසනාරිය වංශේ. කතා කරනවා ඉතින් අටුවාචාර්ය වංශලා පෙන්වනවා මේ බේසජ්‍ය ගැන සිව්පස්සේ බෙහෙත් ගැන මෙතන කතා කරන්නේ ඒක පින්න පාසෙට මතයි කියනවා කියලා ඊට පස්සේ යම් කෙනෙක් මේ පදම දන්නවා කියන්නේ පිළිවහ ගන්න අවශ්‍ය අඳුම මෙච්චරයි කෙලස් උපදවන්න යනවා ඒක කාමසුකලිකාට කියොත්. අඩුවෙන් අඳින්න ගත්තොත් වාත සීත වැහි වලා වලින් පෙඩිලා ශරීරේ දුක් දෙනවා. අන්නේ මට්ටම හරියට දන්නවනම් පින්න පාසෙත් මෙන්න මෙච්චර වෙනකන් අවශ්‍යයි මිනිහට ඕනේ මේට අඩුනොත් බඩගිනී කියන එක දන්නවනම් සීනාසනය පිළිබඳවත් ප්‍රයෝජන සලකලා දන්නවනම් බුදුහාන්සේ අන්තිමට භාවනාරාමතාරේ වංශය කියලා මේ දෙක අතරමැද අපි නිතරම ප්‍රශ්නයක් අහනවානේ අපි දැන් ගෙදර ගියාම මොකද කරන්නේ කියලා. අපි මේ අද කරන මේ භාවනාව අපිට කොහොමද ජීවිත සම්බන්ධ වෙන්නේ කියලා. අනේ ඒකට පුංචි ඉඟියක් දෙනවා. භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ. ඒක නයි සිවුර ගැළපෙන ප්‍රයෝජනෙ සලකලා සිවුරකට බහින්නේ එයින් ඉතුරු වෙන කාලයෙන් භාවනා කරන්නයි. නියම ආහාර වේල අරගෙන අනවශ්‍ය දේවල් අතිශෝක්ත කරන්නේ නැතුව අනවශ්‍ය විදිහට බඩගිලි පාසා බඩ සායෙන් පෙලෙන්නේ නැතුව මදහත්කමට ගන්නෙ භාවනා කරන්නයි. එනම් අනවශ්‍ය මේ යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන යුවට විහිස වෙන්නේ නැතුව ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරන භාවනා රාමයේ පිහිටයි. භාවනා රාම නොති භාවනා රතෝ. ඒ පුද්ගලයා ඒ ඔක්කොම නොකර බෑ. මේ ජීවිත යාත්‍රාව නඩත්තු කරන්න ඒක නැතුව බෑ. ඒ නිසා ඒකට ඒකට අපි වෙලා ගන්නවා. වෙලා නැතු කරන්න බෑ. මොකද අපි රජපෞල් වල නෙවෙයි. අපි කුමර කුමර පෞල් වල නෙවෙයි. අපිට ඒක කරන්න දනොත් ඒ කරලා ප්‍රමාණය දැන නැස කරලා ඒ ටික භාවනා රාමතාවයක් ඇති කරනවා. භාවනා රතෝ භාවනා රතියක් ඇති කරනවා. පහනාරාමෝ හොති පහන රතෝ. දේවල් දීලා දාන්න අති අතිරික්ත අතිශෝක්ති නැතුව ඒවා දීලා දාන්න රතියක් ඇති කරගන්න. මෙන්න මේ භාවනා රාමෝ හොති භාවනා රතෝ පහනා රාමෝ හොති පහන රතෝ කියන එක සිව්පසේට සාපේක්ෂව බලනකොට මේ රතිය කියන වචනය භාවනාවට ඇති කැමැත්ත අතහර දැමීමට ඇති කැමැත්ත, ක්ෂය වීම දැකීමට ඇති කැමැත්ත, වැය වීම දකින්න ඇති කැමැත්ත, නිරෝධ දැකීමට ඇති කැමැත්තේ අනිත් පැත්තේ වචන තමයි රතිය විරුද්ධාත්මකම අර්ථය කියන්නේ. ඉතින් මම හිතුවා මේ භෝජනමත්ඤ්ඤිකාවේ සහ జాగරියහන් යෝගයේ අතරමැද මේ අර්ථය කියන පදේ අපි අර්ථ විග්‍රහයක් ගත්තොත් <clears throat> අනිකුත් සූත්‍ර වලින් සාධක අරගෙන අතර පුදුම සංකර සම්බන්ධතාවයක් තියෙනවා. මේ රතිය කියන එක අපි භාවනාවට කැමැත්ත අතහැර දැමීමට කැමැත්ත රකී කියලා ගත්තොත් අරචය කියන පදය අටුවාවේ විග්‍රහ කරන්නේ අධි කුසලයට ඇති අකමැත්ත කියන. ඕනම කෙනෙකුට මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා යනකොට දවසින් දවස දවසින් දවස අඩු ශ්‍රමයක් වේදන් කරලා අඩු කාලයක් වේදන් කරලා වැඩි කුසලයක් කර ගැනීමට අවස්ථාව ප්‍රස්තාව සැලසෙනවා. ඒක තමයි අපිට හම්බෙන අතවාසිය. උදාහරණයක් වශයෙන් කියනවා අපි දානයක් දීලා දන්න ප්‍රමාණය සංඛ්‍යා වංශවලට මෙච්චර දානයක් දීපම මට මෙච්චර කුසල් සිද්ධ වෙනවා. හොරකමක් කරනවට වැඩිය හොඳයි. ඒ ඕන කෙනෙකුට තේරෙනවා මොකද තමනුත් බත් කාලා ජීවත් වෙන කෙනෙක් නිසා. බත් නැති වෙච්චාම වෙහෙස දැනෙන නිසා. ඒ නිසා අපිට කීතයි දාන දෙන්න. උඹටත් දානයක් අම්මලා උඹ කැමතිනේ. ඒ වගේ තමයි අසන්නේකට නැති වෙනකොට දානයක් දෙන එක ඒ වටිනවයි කියලා අපිට කුසලයේ හඳුල්ලා දෙන්න පුළුවන් කළ යුත්තක් විදියට. ඊට පස්සේ ආර කියන්න පුළුවන් අවුරුදු 100ක් එක මනුස්සයට කන්න දුන්නත් අවුරුදු 100ක් එක මනුස්සයට ඇඳුම් දුන්නත් අවුරුදු 100ක් එක මනුස්සයට යාන වාහන දුන්නත් ඔබ ඇතින් මේ මනුස්සයා මැරුණොත් ඒ මරණ අකුසලය අර ජීව අවුරුදු 100ක සැලකිල්ලට ඉක්කොල ගින ඔබ ඒකාන්ත පාගත වෙනවා. ඉතින් දාන දෙන ගමන් ඔබට පුළුවන් නම් ඔබ ඇතින් මරණ සත්තු ප්‍රමාණය අඩු කරන්න. සතු නොමර ඉන්න ඒ සතුන් වරයින්ට ගන්න එක චිත්තක්ෂණයක අදිස්ථානයේ මුළු ලෝකෙම දන් දුනට වැඩිය වටිනවා. සීල එක චිත්තක්ෂණයක වටිනාකම මහා මෙරතරක් දන් දුනට වැඩිය වටිනවා. සත්ත පහක්වත් බෙදන් වෙන්නෙත් නෑ, කොහොමත් යන්නවලකමකුත් නෑ. ඒ නිසා අපි දන්නවනම් සීලේ කුසලයේ සීමානිකයි, සීමාන්තිකයි ප්‍රමාණ කරණයි. සමා වෙන දානීය කුසලයේ සීමාන්තික ප්‍රමාණ කරනයි සීලයේ කුසලයේ අප්‍රමාණයි අතික්‍රාන්තයි කියලා දන්නවනම් මේ දන් දෙන්න දඟලන දැඟලිල්ල නරක කරන එකක් නෙවෙයි. නමුත් ඒක හොඳ දෙයක්. ඊටදී වඩා හොඳ දෙය තමයි සීලය. නමුත් බලන්න බෞද්ධයෝ දිහා කී දෙනා කී දෙනෙක් දානයට සම්බන්ධ වෙන්න තියෙන කැමැත්ත හා සාපේක්ෂව බලනකොට සීලයට කොච්චර පසුබාහනවද? ඒ මොකද මේ අධි කුසලයට කම්මැලි. එච්චර විේදමක් නැතුව ඉබේ උසස්තයක් කරගන්න පුළුවන්කම තියෙද්දි අපි සීලේ සමාජිකත්වය ගන්න හදනවා කුසලය සීල කුසලය අති කුසලයක් ඒකට අපි පසුබාන ඊට පස්සේ යම් කෙනෙක් දැනගත්තොත් එහෙම සීලේදි කරන්නේ කාය වචන දෙක ඉක්මන එක විතරයි ඒ යම් මට්ටමකට ආචාර ධර්ම හදලා දෙනවා සමාජයට සෑහෙන සේවයක් කරනවා. නමුත් මගේ මේ සීලය මම මේ රකින්න කය වචන දෙක හික්මීම කොයි වෙලාවෙ කඩලයි දන්නේ. මොකද හිත හික්මවල නැති තාක්කල් මේ කය වචන දෙකේ හික්මීම හරියම කෘත්‍යමයි. ඒ නිසා මේ සීල ශික්ෂාව රකින්න කෙනා මේ කය වචන දෙක හදනා වගේ පොඩි වෙලාවක්වත් අරගෙන හිත හදන්න ගත්තොත් එහෙම නැත්නම් මේ මූලික ප්‍රභවය. මේ කය වචන දෙකට වීතික්‍රමණය වෙන්න හදෙන හැම දෙයකම මුලින් හිත හදන්න නැතුව කය වචන කොච්චර උපමත්තම් කරත් ශික්ෂා ධර්ම කරත් විශ්වාස කරන්න බැරි නිසා සීල රකින්න එක්කන පොඩ්ඩක් භාවනා කරනවා. ඒක අනිවාර්යම අධි කුසලයක් වෙනවා. ඒ සීල තුන්ෙන් කීයෙන් කී දෙනාට භාවනා කරන හිතන්නේවත්. ඒක නෙමෙයි හොඳම දේ බලන්න කාටද කියන්න බලන්න භාවනා කරන්න ඉන්න කියලා දෙන නිදර්ශන කරුණු අහන්නකො පොඩ්ඩක්. චරිත සාහිතියක් කාලේ. ඒගොල්ලන්ට පුදුමාකාර ලයිච්චක් තියෙනවා. තව භාවනා කරන්න වයසමදි කියනවා. සතියක් කල් ගියාම කරගන්න පුළුවන් නේ. තව කල්මදි. එහෙම නැත්නම් තව දුකක් පැමිණිලා නැහැ. පටාචාරාට වගේ හෙළුවේ පාරට බහින්න වෙලා නැහැ තාම. වෙච්ච දවසට ඉතින් කරන්න දෙන්නේ නැහැ. ගෙලිම පන්සලට තමයි යන්නේ. තාම ඒක වෙලා නැහැ. එහෙම නැත්නම් සෝපාකට සුනීතලාට වාගේ අසුචි කඩක් කරේ තියාන කඹරන්න වෙලා නැහැ තාම. වෙනකන් ඉන්නවා. ඒ නිසා ඒක දිහා බලනකොට අධිකුසලෙට තියෙන කම්මැලිකම බලනකොට මේ වගේ පිරිසක් එක්ක කතා කරනකොට මේ වගේ පිරිසක් ටිකක් සන්තෝෂයක් එනවා ඇති අපි කොහොම හරි කරලා දැනටවත් ටිකක් භාවනා කරනවානේ කියලා. මේ විසිතට දාන්න භාවනා කරනකොට කොච්චර අමාරුද කියලා. ඒ බාහිරේ ඉන්න පිරිසට භාවනා නොකරන අයට ඒ දෙක අනුව බලනකොට බැලුවොත් ඒ ගොල්ල විසීම භාවනා නොකරන ඉදිරිපත් කරන කාරණා ටිකේදී අවිද්‍යාව කියන කලුතෙන් අර්ථකථනය කරන්න ඕනේ ඒ තරමටම අජිකුසලට අකමැතියි. ඒකල භාවනා කරන පිරිසගෙන් මම මේ මෙවුවට තරහ වෙන්න එපා. විපස්සනා කළ මේ ජීවිතයේදීම දිවන් දකින්න ඕන කියන්නේ කොච්චර පුංචි පිරිසක්ද කියලා හිතන්නේ. උගදෙනෙක් භාවනා කරන්න ලස්සන වෙන්න මතක වැඩි කරගන්න. එන රෝග සුව කරන්න. අනිත් කට්‍යත් එක්ක ජනප්‍රිය වෙන්න. ලබනාත්ම දිවි ලෝක යන්න. එහෙම නැත්නම් මේ සිටු තනතුරු රජ තනතුරු පතාලේ. ඒ ජීවි විපස්සනා කරන කෙනෙක් හොයන ගත්තොත් මෙන්න මේ විදිහට අපිට ලැබෙන අවස්ථාව මගහැරීමේ අකුසලයට කියනවා අරතිය කියලා. මේක ලස්සන බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා දසමහර සේනා පෙන්නකොට කාමාවතේ පඨමාවේනා ဒ ුතියා අරති උච්චති. අපි ඉස්සල්ලාම වටන්නේ මායයා අපි මේ කාමේ හරහා. අපි කාම ගුණයන් පහිනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමරාජිනීගේ කාමරාජධානිය බැලමේකම් කරනවා දාසකම් කරනවා. ඒකල අතෘප්ති කරව ඌනව ලෝකෙන් මැරලා යනවා. එකෙක්වත් ඒක සම්පූර්ණලා මැරිච්ච එකෙක් නෑ. ඒකෙදී අම්මල තාත්තලාට වැඩි අපි දායකම් කරනවා. ඒගොල්ලන්ට බැරිුණාට අපිට පුළුවන් කියලා. මේකට අපි අහුවෙලා පළවෙනි එක. දෙවෙනි සේනාව තමයි අරතිය. අධිකුසල ජීපු ගමන් අපි අධිකුසල පැත්තක තියලා ලාමක කුසලයේ පිළිබඳ අයියෙන් කතා කරනවා. මේකට කියන්න බලන් කුසීතකම කියලා, බුබ්බඩකම කියලා, කම්මැලිකම කියලා, නිජමත කියලා. මේ මේ මිනිස්සු නින්දක ජීවත් වෙන මේ මිනිස්සු තාම මරණයක ජීවත් වෙනවා. කවදද මේ නැගිටින්නේ? නැගිටින්න නම් జాగරියාන යෝගය අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් කියනවා භාවනා රාමෝචි භාවනා රතෝ පහනා රාමෝචි පහන රතෝ. නමුත් ලෝකේ සමස්තයක් වශයෙන් ගත්තාම අර්ථය කියන තිමිර පටලේ අන්ධකාරයේ ගිහිලා ඒක අයිතිවාසිකමක් කරගෙන ඉදිරියට යන තියෙන අවස්ථාවල් සේරම Tamangeම නෑ බෑ කියන වචන දෙකෙන් මුස්පේන්තු කරගෙන ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්න හේතු මොකක්වත් නෙවෙයි ඇඳුම ප්‍රමාණය දන්නේ නැහැ. ආහාර ප්‍රමාණය දන්නේ නැහැ. Taman ඉන්න ගෙදර යාන වාහන වල ප්‍රමාණය දන්නේ නැති නිසා අසීමිතව කඹරනවා. අනිත් එකට වැඩියෙන් යන්න හදනවා. අම්මලාට තාත්තලාට වැඩියෙන් යන්න හදනවා. සහෝදර සහෝදරයන්ට වැඩියෙන් යන්න හදනවා. ඉතින් මේ ගමන නිසා ඒ කෙනාට පැය 24 මදි ඒ අඳුන් ටික හම්බ කරගන්න. පැවිදි අතර මදි ආහාර ටික හම්බ කරගන්න. පැවිදි අතර මදි යාන වාහන කෙවල් දොරවල් හම්බ කරන්න අවුරුදු ගණන් කල්බදු. අවුරුදු ගණන් කල්බදු. ඒ තරම් අපි අනාගතයත් බද්දට දීලා ඉවරයි. ලංකාව වගේ තුන්වෙනි ලෝක රටයක අද උපදින දරුවත් මෙච්චර ගාණක් නැහැ. ඉස්සරහට නැහැ. මොකද අපි මේ මේ පෙන් කෙලින්නේ ණයට ගත්ත සල්ලි වල. පුද්ගලයෙක් වශයෙන් ඒ කොයි රටක ජීවත් වුණත් එච්චරයි තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය නිසා එවැනි කෙනෙකුට භාවනා කරන්න වෙලාවකුත් නැහැ. භාවනා කරන්න වෙලාවක් ගියාට මොකද ඇත්ත වහගත්තාම ආර කුණු කන්දල් තමයි එන්නේ. අතෘප්ති කර ආශාවල් ටික. තාම ඉවර කරගන්න බැරි ටික. ඒ නිසා යම් කිසි කෙනෙක් මේකට මට පොදු උත්තරයක් දෙන්න බෑ සමාජයට. මේකට මට සදාකාලික උත්තරයක් දෙන්න බෑ. නමුත් මට මෙතන දැන් ලද දෙයින් සතුටු වීම කියන එක පුරුදු කරගත්තොත් ඒ හරහා පමණ විතරමයි නිවන තියෙන්නේ. යම් තාක් අපි ළඟ මේ ලද දැනට තියෙන දේ මදි සාහම්බ කරගන්න ඕනයි කියන හැඟීම තියෙන තාක්කල් අපාය තමයි. ඒකට තමයි අපාය කියන්නේ. ඉතින් බිමට වැදෙනවාට පැණි බොන මේ මේ ඇඹලයා වගේ පැණියම ගිලෙනවා. ඒකම මාර පාශයක් වාටපත් වෙනවා. ඉතින් අපි කවදද මේ ප්‍රයෝජනෙට සලකලා මේ නැතුව බැරි සිව්පචේ පාවිච්චි කරලා ඉතුරු වෙන කාලයේ භාවනා රාමතාවයක් සඳහා අධි කුසලයේ සඳහා ආයෝජනය කරන්න කියන එක තමයි මෙතන జాగරියාන් යෝගය කියලා කියන්නේ. ඒ දේ හම්බ කරන එක හරි අමාරුයි. විවේකයක් හම්බ කරන එක හරිම අමාරුයි. හම්බ වෙච්ච විවේකේ රකින්න අමාරුයි. ඒ විවේකේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් තුනකට බුදුහාමුදුරුව අපට අනුකම්පාවෙන් දේශාව දාරලා තියෙනවා. කාය විවේකයේ කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් අපි පොඩ්ඩක් ශාරීරික වශයෙන් භෞතික වශයෙන් වෙක් වෙන එක. ඉතින් අපි ඒකට ගිහි ගියා දාන්නවයි කියනවා. අරණ්‍යගත වෙනවයි කියනවා. අභිනිෂ්ක්‍රමණය කරනවයි කියනවා. නෙක්ඛම්මසිත පහල කරගන්නවයි කියලා කියනවා. දැන් භාවනා කරන කෙනෙකුට යම් ආකාරයකින් අපි ඒකවල දොරට නැත්තම් නේද කුඩා වූ වේවා මහත් වූ වන අපිට වලින් අයුණාට පස්සේ එහෙම නැත්නම් කුඩා වූවා මහත් වූවා භෝග පිළිවෙලින් අය වුණාට පස්සේ ඇත්ත එක වහගත්තට පස්සේ කාම ගුණ අයින් කරාට කාම ඡන්දේ වද දෙන හැටි නීවරණ ටික වද දෙන හැටි තා මේ පරිශ්‍රණය කරපු නැති කෙනාට වඩා භාවනා කරපු එකකට හොඳටම කැපිලා පේනවා අපි මෙතෙක් කල් හම්බ කරපු කාම වස්තුන් ප්‍රයත්නයෙන් අයින් කරත් අද්දගාගත්තට පස්සේ වගේ සංඥාව ඇවිල්ලි වෙලා එක චිත්තක්ෂණයක් ඉසුගුලන්න ඉඳ නොතබා. හැත්තලන්න වගේ. දිගටම වදිනවා. ඒ නිසා භාවනා නොකරන අය කියනවා. ඔක තමයි භාවනා කරන්න එපයි කියේ භාවනා කරන්න ගියාම පිස්සු වෙනවා කියන්නේ ඕක තමයි අපි ඔය කාලා බිලා ගෙදිටලා හිටපල්ලකෝ. මේ මොකද්ද මේ කරන වැඩේ මේ කරන්න ගියමත් මේ මොකද්ද හම්බ කරගෙන එන්නේ ගිහිල්ලා එනකොට තීචයත් එරිය තද වෙනවා. මොකද එයා එයා දන්නවා කාමේශා කාමච්ඡය කාම සංඥා කියන දෙකෙන්ම බැට කරනවා. ඒ නිසා ආධුනික යෝගාවචරයට අනේ කියලා හිතනවා, සොරි කියලා හිතනවා. මොකද මේ කාම සංඥාවෙන් බැට දෙන ආකාරය. යම් දවසක අපි හිතුවොත් ඒ කාම සංඥාවන්ගෙන් බැටදීම නීවරණ වශයෙන් තේරුම් ගන්න සීල ආරක්ෂා තියාන උත්සාහ කරලා කරලා කරලා කරලා එක චිත්තක්ෂණ දෙක තුනක් මට ආස්වාද ප්‍රසවාසයේ හිත පවත් ගන්න පුළුවන්. ඉතින් චිත්තක්ෂණ දෙක තුනක් මට වම දකුණ වම දකුණ කියලා දකින්න පුළුවන්. ඒ චිත්තක්ෂණ කීපයක් මට කරන වැඩකදී ඒ වැඩේට හිත දාන ඉන්න පුළුවන් කියලා. අන්න ඒ කාලය තුලත් හම්බෙන විවේකයක් ඒකට කියන්නේ කාය විවේක නෙමෙයි චිත්ත විවේකය කියලා. නීවරණයන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. ඒක කියනවා පාසිබඳිච්ච නැත්තම් සල්විනිය වෙවිච්ච වතුර කඩක ඒ පාසි ටික සල්විනිය ටික අයින් කළා කලයක් ඔබල වතුරක් ගත්තාම යට වතුර පිරිසුදුයි තල්ලු කරලා යහන කරන තාක්කල් වතුරකට පේනවා. පොඩ්ඩ ගිය ගමන් ආයසරයක් අර සල්බීනියා ටික ආය පාසි ටික තලයේ වසා ගන්නවා වගේ අපිට වරින් වර අපේ හිතේ පිරිසුදුකම අත්දැක ගන්න පුළුවන්. නමුත් ප්‍රයත්න අතහැරපු ගමන් ආයත් සැවිලාරක වහයලා ගන්නවා. ඒ වගේ තමයි මේ සමතේ ඒක ප්‍රයත්න කරන තාක්කල් හිතේ පිරිසුදුකමක් ලබන්න පුළුවන්. නමුත් මේ පිරිසුදුකම නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. ඒක තමයි ප්‍රශ්නේ මේ අපි ඇති කරගත්ත පිරිසුදුකම ගෙදර ගියාම කොහොමද කරන්නේ? එහෙම නැත්නම් අපි භාවනා නොකරන කෙනෙකුට මේක අගේ ආඩම්බරේ කොහොමද කියලා දෙන්නේ කිව්වහම මේක බරපතල ප්‍රශ්නයක්. මොකද කාය විවේකයට වැඩිය චිත්ත විවේකේ උපයන්න අමාරුයි ආර්ස කරන්න අමාරුයි. යම් දවසක මේ චිත්ත විවේකය තහවුරු කරගෙන ඒක පුළුවන් තරම් විවේක උදකලාව විශ්‍රාමිකව චිත්තේ සාමයක් ඇතුව ගත කරපුවා යාට පේනවා යාට තියෙනවා පිටක් යටින් වංචනික වශයෙන් වැඩ කරන නැවත නැවත අවස්ථාව ලැබුණොත් අපි කාමයට ඇදලා දාන සංසාරට ඇදලා දාන අනුශේ ධර්ම. ඒකත් එක්ක වැඩ කරනවා කියන එකක් මේ ලෝකේ පොතක නැහැ. මේ ලෝකේ ගුරුවරෙක් ගාව නැහැ. ඒක තියෙන්නේ කෙලින්ම ආධ්‍යාත්මය තුළ පමණයි. ඒ නිසා ඒකට බැහැගෙන ගත කෙරුවොත් අපිට උපදි විවේකයක් ගන්න පුළුවන්. මේ උපදි විවේකයේ දක්වා යන ගමනේදී අධි කුසලයට කම්මැලි වෙන මනුස්සයාට කවදාකවත් මෙහෙම බලාපොරොත්තුවක්වත් හිතේ ඇති කරන්න බෑ. මේ ජීවිතේ මට මේක සුද්ධ කරන්න පුළුවන් වෙයි. නැත්නම් තිබුණ කෙලස් ටික අඩු කරන්න පුළුවන් වෙයි කියලාවත් හිතන්න බෑ. මෙන්න මේ විදිහට කාමයේ අපිට පළවෙනි වශයෙන් බැට දීලා අපි බිම දැම්මට පස්සේ යම් වෙලාවක හරි කමන්නේ අපි කෙන්ති ගාලා නැගිටින්න හදනකොට මේ අරතියෙන් බැට කරනවා. අපේ හිත ලාමක කුසලයට බැඳෙනවා අධි කුසලයට කම්මැලි වෙනවා. ඒකට කියනවා අපි කැමැති අලි පන්තියක නායක වෙනවට නායකයෙක් වෙනවට වැඩිය බලු පන්තියක රජ වෙන්න. ඉතින් අපි අපිම බලු පන්තියක් හදාන්නේ ඒක රජ වෙලා උටුන බල ගන්න හදනවා. ඊට වැඩිය හොඳ නැද්ද? අලි පන්තියක නායකයෝ ආපෝ ඒක නිකන් සමාජික කමිටන්නේ හම්බෙන්නේ. බලු පන්තියක මට රජකම හම්බ වෙනවනේ. ඒක තේරෙන්නේ නැහැ බල්ලොත් එක බුදියා ගත්තොත් පැක්කොත් එක නැගිටින්න වෙනවා. ඉතින් අපි පවරගෙන පටවාගෙන නම්බුනාම ලබාගෙන මේ යන්න හදන්නේ මොකටද? ඔය කියන චිත්ත විවේක උපදීවික පැත්තට නෙවෙයි මාන්නකාර පැත්තට. මම කවුද කියලා පෙන්වන පැත්තට. එතන මේ කවදාකවත් ඉවර කරන මේ තණ්හාව කොච්ච දාන පැත්තට. ඉතින් එවැනි ලෝකයක් 99.9999999ක්ම තවත් එහාට ඕනනම් කියන්නේ ඉන්න ජනගහන එකයි බුදුහාමුදුරුවෝ මේ අරතිය ගැන කතා කරනකොට කොච්චර කොම් වෙන්නේ නැද්ද? කොච්චර තනි වෙන්නේ නැද්ද? කොච්චර පැකිලෙන්නේ නැද්ද මේ මේ මේ මේ අන්ත බාල ජනතාවට මේ කොහොමද කියලා දෙන්නේ ඒක නිසා බුදු වෙච්ච ගමන් බුදුරජාණන් හිතුවේ වැඩක් නැහැ කියලා වැඩක් නැහැ කොයි කෙනත් ඉන්නේ තණ්හාව වැඩෙන මානෙ වැඩෙන මම ආයනේ වැඩෙන පැත්තට ගිහිල්ලා අපි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන්සේ අනුකුබ්බ ශික්ෂාවක් අනුකුබ්බ කිරියාවක් අනුකුබ්බ ප්‍රතිපදාවක් කියනකොට තේරෙන්නේ නැහැ නේ. හරි ගැඹුරු වෙනවා. අපිට ඒක බලා ගන්න වෙලාවක් නැහැ නේ කියලා ගොඩින්ම පැත්තකට දානවා. කීයෙන් කී දෙනාද මේ හරි දැක්ම එනතන හරි මානසිකාරයට වැටෙන්නේ. ඒ හරි මානසිකාරයට වැටෙන්න නම් බුදුරජාණන්සේ කියනවා මේ භාවනාදී සියලු කටයුතු වලට ඉස්සල්ලා තමන් දවසක පාවිච්චි කරන දේවල් ඇඳුම, ආහාර, සේනාසන පුළුවන් තරම් බලන්න අතිශෝක්තියට යන්න දෙන්න එපා. පුළුවන් තරම් බලන්න පාරිභෝගිකත්වයට යන්න එපා. බහුගණ්ඩිකත්වයට යන්න එපා. ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන්න. පාවිච්චි කරන කෙනාට ඒ තමන්ගේ ජීවනචර්යාවට ගැළපෙන විදිහට විවේකී ලැබෙනවා කියන එක රජයෙන් අපිට හම්බ වෙන එකක් නෑ. සමිති සමාගම් වලින් හම්බ වෙන එකක් නෑ. නමුත් තමන්ට හදාගන්න පුළුවන්. ඒ ලැබෙන විවේකයේ කාය විවේකය මම කතා කරන්නේ. නමුත් යම් වෙලාවක භාවනා කරගෙන යනකොට චිත්ත විවේකයේ පැත්තට නීවරණ පොඩ්ඩක් අයින් වෙන්න ගියාම තවත් නීවරණ ඇතුළෙම තියෙන මේ තීන මිද්දේ කියලා භාවනාවේදී නිින්ද යන ගතියක් භාවනාදී නීරස වෙන ගතියක් භාවනාදී ඒකාකාර වෙන ගතියක් සියුම්ම බැටදෙනවා. ඉතින් ඒකට යෝගාවචරයා පුළුවන් තරම් జాగරියාන යෝගී අවදි වීම සඳහා නැත්නම් හිතේ අවදි භාවය ඇති කිරීමට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පෙර යම දවසේ පුළුවන් තමයි සක්මණේ සහ පරියන්කේ මතුවෙන කෙලෙස් දුරු කිරීම සඳහා කාලසටහනකට වැඩ කරන්නේ. දැන් අපිට භාවනා මේ වැඩමුළුවක ඉන්නකොට අපිට ඒ සඳහා ගත කරන්න පුළුවන්. දවසේ පටම යාමේ චංකමේන නිපජ්ජාය නිසජ්ජාය සක්මන් භාවනාවෙන් සහ පරියන්කෙන් පුළුවන්තරම් බලනවා මේ දෝරේ ගලන නීවරණයන්ගෙන් පොඩි පාස් පොඩ්ඩක් අයින් කරලා ඇතුළේ තියෙන වතුර එක බලන්න වගේ ඒක පුළුවන් තරම් අතින් අයින් කර කර අයින් කර කර මේ ජලාශයේ තියෙන පිරිසිදු වතුර මත කරගෙන ඉන්න උත්සාහ කරනවා පස්චිම යාමේ පිටපතෙන් පස්සේ සක්මනේ සහ පරියන්කෙන් තමගේ හිත පුළුවන් තරම් අර පාසි වගේ තමයි බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ චීන මිද්දේ කියන එක අයින් කරලා ජලකට පාදා ගන්න උත්සාහ කරනවා. ප්‍රත්‍යාපතම යාමයි. ඒ කියන්නේ ඇන්දාවේ 6 ඉඳන් රාත්‍රී 10 වෙනකන් යාමයක් පුලුවන් තරම් සක්මණෙන් සහ පර්යංකයෙන් නීවර ධර්ම විශේෂයෙන්ම පරිඋත්ථාන කෙලෙස අයින් කරගන්න කටයුතු කරන්නේ ඊට පස්සේ මධ්‍යම යාමේ 10 ඉඳලා 2 වෙනකන් සිංහසෙයියාවෙන් සැතපීලා අවදි වෙන සංඥාවෙන් කායට විස්්‍රාම දෙනවා ආය පසුලියන් යාමෙත් අරුණට කල්ලව නැගිටලා සක්මනේ සහ පරියන්කෙන් කාලය ගත කරන්නයි කියලා තියෙනවා. ඉතින් ඒකදී මුද්‍රජන අංශයේ මේ පරියන්කයට හා සමාන බරක් සක්මනට දීලා තියෙනවා. මොකද ඒක ජීවිතයේ අවදිභාවය ඇති කරගන්න උගාක් උදව්. විශේෂයෙන්ම අපි අද භාවනා වැඩමුළුවේ 6 වෙනි දවසේ ඉන්නකොට ඔක්කොටම තේරෙනවා ඉතින් පළවෙනි දෙවෙනි දවස් තුන් වල තුන්වෙනි දවස් වල මේ කාලසටහනට හැඩ ගැහෙන්න මේ ආහාර ක්‍රමයට හැඩ ගැහෙන්න මේ පිළිසෙට හැඩ ගැහෙන්න අපේ ඇඟ අපේ හිත මොන තරම් ප්‍රයත්නයක් කරනද මේ වෙනි තත්ත්වයක් අරදී හරි අමාරුයි අරමුණට හිත දාන්න අරමුණේ හිත ඒකාග්‍ර වෙන්න ඉතින් ඒක නිසා ඒ දවස් තුන මොන මොන විදිහකට අපි ගැට ගහගෙන පරියන්කයට ගියාට පස්සේ ඒ මුල් දවස්වල තිබුණු නිදිමත ගතිය අපිට එක පහරෙන් එක බේතකින් එක බණකින් නැති කරන්න බෑ. ඊට පස්සෙත් අපිට මේ සක්මන් භාවනාවෙන් ඒ වගේම භාවනා පරියන්කය ඇතුළත මෙනෙහි කිරීමෙන් නිතරම මතක තියාගෙන ඉන්න වෙනවා. ඒක නොදුන්නොත් මේ උදාසීන අරමුණක නැත්නම් අධි කුසලයකට හිත බඳින්න හිත කැමැතිම නැහැ. එයාට ඕනේ විචිත්‍රතාවය. එයාට ඕනේ ආරම්භන රස වෙනස් කිරීම. ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ආරම්භන රස වෙනස් කිරීම සහ විචිත්‍රතාවයේ මගාරවල එකම ආරෝණයට හිත බැඳීම තමයි ඒකාග්‍ර වෙනවයි කියලා. හිත ඒකෝදි භාවයටපත් වෙනවයි කියන්නේ. ඒක නෙවෙයි පරිණාමයේදී අපේ හිත වෙලා තියෙන්නේ. අපේ හිතට ඕනේ විචිත්‍රත්වය, සිද්ධි බහුල භාවය. එකින් එකට පයින් ගතිය. ඉතින් ඒක අයින් කළා මේ එකම ආරමුණක හිත පැවැත්වීම අපි ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒක තමයි කාමච්ඡන්දේට ප්‍රතිනිධිය නෑ ප්‍රතිපක්ෂ ධර්මයේ කාමච්ඡන්දය කියන්නේ අරමුණේ කරුණට පයින් එක. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ ඒකෝදිභාව කියලා කියන්නේ එකම අරමුණක හිත පැවැත්වීම. ඒ හිත පවත්වන කොටත් අරමුණේ හිත තැම්පත් වෙනකොටත් තවත් විදිහක නීරසකමක් කම්මැලිකමක් මේකට රිංගනවා. ඒකත් උඟාක් යෝගාවචරණ ඉන්දක් කියලා කල්පනා කරලා හිත වට්ටගෙන දමල ගහලා යනවා. නමුත් මේ පැහැදිලිවම යෝගාවචරයට මේ జాగටි ආනුയോഗය ගැන හෝ නිදිමත ගැන හෝ අරමුණේ පහළ වෙන කම්මැනිකම නීරසකම කල්පනා කරලා බලනකොට ඒ යෝගාවචරයට ඒ නීරසකම ආවට පස්සේ නම් කල්පනා කරන්න අමාරු වෙනවත් කල්ලාතු කල්පනා කළොත් මේ සංසාරේ කියන්නේ ලෝල භාවය. දේවල් වල තියෙන ආශාව, උනන්දුකාරක ගතිය, නව නිර්මාණ සහ ප්‍රගතිශීලීත්වය. නිවන කියලා කියන්නේ මේ ඒකාකාරී ගතියක්. ඒක නීරස ගතියක් පේන තියෙනවා. ඒ නිසා නීරස ගතිය හරිය ඥානයි එනවා දැම්මට වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන් භාවනා හරි කියලා කියලා කුසීත නිර්මතකම නැත්තම් උද්ද මේ තේන විදිහ නෙවෙයි භාවනාවේදී මත වෙන මේ නීරස ගතිය හරි විදිහට කල්පනා කරන යෝනිසමස්කාරයෙන් කල්පනා කරන සම්මාදිට්ඨියෙන් කල්පනා කරන යෝගාචර තියෙනවා මේ අනුපුබ්බ ශික්ෂාව නිසායි අනුපුබ්බ ක්‍රියාව නිසායි අනුපුබ්බ ප්‍රතිපදාව නිසායි මගේ හිත මේ අරමුණ විවිධාකාර අරමුණට දුවන්නේ නැහැ අල්ලලා දීපු අරමුණට හිටින්නේ නැහැ හිත නිකන් නින්දට ගියා වගේ පැත්තට පයින් ගතියක් යනවා උපදේශ ලැබුණොත් අනුපුබ්බ ශික්ෂාන ලැබුණොත් ඒ පිළිබඳ වැඩ කරලා කරලා මේක අල්ලගත්තේ නැත්නම් යෝගාවචරය නිතරම තමන් ගැන දෙස් දෙනවා. ඔක්කොම කරුණු කාරණා හරි ගියාම මගේ හිත නීවර ගියයි කියනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ කෙලෙස් පරිචනින්ද අතාරගෙන උද්දා තීන මිද්දේ කියන එකත් එනම් භාවනාව නිසා ප්‍රතිපදාව නිසා කෙලෙස් නැතිවීම නිසා හිතේ පහළ වෙන මේ නීරස ගතිය කම්මැලි ගතිය නිබ්බිදාවත් මේක කරලා හඳුර ගන්නවා කියන එක මොනම උපකරණයකින්වත් කරන්න බෑ. කමඨාන සුද්ධ කිරීමෙන් පමණමයි ඒක සුද්ධ කරන්න පුළුවන්. නමුත් කාරණා දෙක තුනක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒකට පෙළඹිලා ඒකට හැප්පිලා ඒකත් එක්ක වැඩ කරන කෙනෙකුට නම් මේ කාරණා ගොඩාක් කාලවට උනන්දුකාරකයි. ඒ යෝගාචරයට දැනෙනවා නම් භාවනාවේදී జాగරියානුගතිය අවදිගතිය වෙනුවට හිත නොදෙනී යනවා එහෙම නැත්නම් නිින්දට වැටෙනවා එහෙම නැත්නම් ගැස් වෙනවා එහෙම නැත්නම් මොකද්දෝ අවුලක් වෙනවයි කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම යෝගාවචරය කියවන්නේ සතිය කැඩීමක්, සමාධිය කැඩීමක්, අරමුණේ හිත පිට පැනීමක්, භාවනා කැඩීමක්, පශ්චාත්තාපයක් කියලා තමයි. ඉතින් එක්කෙනෙක් එක් ප්‍රශ්නයක් අහුවම මොකද ඒකට උත්තර දුන්න අනිත් තව ප්‍රශ්නයක් අහනවා. එක්කම තමයි අහන්නේ. ඉතින් ඒකට මෙන්න මෙහෙම තමන්ගේ වතරම කන්නාඩියක් දෙන්න පුළුවන් තමන්ගේ මූණ බලන්න. ඒ නින්දට යන්න ඉස්සෙල්ලත් හිත තිබුණේ සතිය නම් නැත්තම් අරමුණේ නම් ඉන්දෙන් අවදි වෙන්නේ කෙලින්ම සතියට නම් නැත්නම් ඒ අරමුණට නම් ඒ අතරමැද කෙලස් නින්දක් නෙවෙයි කියලා තියෙන්නේ. හිත ලීන වීමක්, හිත සංගවි ගැනීමක්, හිත කරහැර යාමක් වෙලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම නිතර නිතර නින්දට යනවනම් යෝගාවචරය දැනගන්න ඕනේ නින්දට යන්න ඉස්සර මොහොතේදී Taman හිතේ Taman ගෙවීමෙන් පවතින මූල කර්මත්තාන නැත්නම් මූල කර්මත්තානේද නැත්නම් ඒක දැක දැක දන දන හිතපු එකක්ද ආව තියෙන්නේ හිතේ ඊට පස්සේ විදුලියක් එනවා මොනක්වත් තේරෙන්නේ නැහැ. මතකයට මොකක්වත් යන්නේත් නැහැ. හැරලා බැලුවට ඒක හිස්. නමුත් අවදි වෙච්ච ගමන් හිත ඉන්නේ භාවනා මානසිකත්වයකද අරමුණට සාදර කනකද අර නතර කරපු නිසා පටන් ගන්න පුළුවන් තැනක නම් මේ අතරමැද කාලෙදි වෙලා තියෙන්නේ නින්නයක් නෙවෙයි මේ සංඥාවේ සංවේදී මට්ටමට යටට නැත්නම් යටි හිතට හිත ගිහිලා තියෙනවා ඒක අපේ ජීවිතයේ හෝ භාෂාවේ හෝ විවරයේ ව්‍යාකරණ වල කොහොමඩක්වත් අල්ලන්න පුළුවන් තරක් නෙවෙයි. නමුත් එතෙන් යන්නට කවදාකවත් අපිට මේ මේ ජීවිත ඇතුළේ නිවන ලබන්නත් බෑ. ඒ නිසා භාවනා අනුකූප ශික්ෂාව නිසා අනුකූප ක්‍රියාව නිසා අනුකූප ප්‍රතිපදාව නිසා දැන් මේ සංඥාව පිළිබඳ ඉතාම සූක්ෂම තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ බව දැනගන්න පුළුවන් වෙන්නේ සංඥාව කැඩිච්ච වෙලාවෙ විතරයි. අවදි වුණාට පස්සේ තේරෙනවා ඉස්සල්ලා ඉඳලා තියෙන්නේ නිින්ද කියලා තමයි කියන්නේ. නමුත් එතන සංඥාව නැහැ. ඉතින් මේ වගේ දෙයක් විස්තර කරන්න ගියාම සරුවචන් වහන්සේ බොහොම ලස්සනට ඒක විස්තර කරනවා. යෝගාවචරයා කාමය අතහැරලා බිනිෂ්ක්‍මණය කරලා මේ වගේ තැනට ආවට පස්සේ යෝගාවචර කාම සංඥාව බැට දෙනවා. ඒකට අපි කියනවා කාම ඡන්දේ කියලා. කාමච්ඡන්දත් එක්ක ඉතුරු නීවරණ පහම බැට දෙනවා. ඒ නීකාවච්ඡන්දේ අයින් කිරීම සඳහා යෝගාචර රූපයක් ඉස්සරහට ගන්න. රූප කර්මස්ථානයක් එළියට ගන්නවා. කායන පස්සනාවක් එළියට ගන්න. ඉතින් කායන පස්සන කියන්නේ ආස්වාද ප්‍රසවාසය කියලා කමු. එහෙම නැත්නම් සක්මණේදී වම් දකුණ කියලා. පොළවේ තියෙනකොට දැනෙන්නේ තද උණුසුම් ගති කියලා හිතමු. ඉතින් ඒක ඉන්නා තාකල් ගන්නවා යෝගාචර දැන් කාමෙත් හිතේ නෑ කාම සංඥාවක් නෑ දැන් තියෙන්නේ අස්පනා අපිට තියෙන රූප ධර්මයක්. ආස්වාස් ප්‍රසවාසයේ සීචලස උණුසුම කම්පන චංචල පීරිමදින ගති දැනෙනවා. පය කියනකොට උණුසුම සීචලස කම්පන චංචල ගති දැනෙනවා. ඒවා දැනෙන තාක්කල් ලන්නව සටන් දෙකක් දිනනවා. කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. ඒකට මේ සරුවච්චන් වහන්සේ අල්ලලා දෙන මේ රූපය ඇසුරු කරන්න කරන්න කෙවෙනවා. බලනින්න ආනාපානෙ එක දිගට බලන ඉඳ ඉඳ ගෙවෙනවා. ඒ ගෙවෙනකොට මේ රූපේ ගෙවෙනකොට රූප සංඥාව හොල්මන් කරනවා. අපිට එක එක දේවල් ලැබිලා පේනවා ශබ්ද ඇහෙනවා ගඳ රස දැනෙනවා ඇඟ දඟලනවා නලියනවා කුඩල්ලු යනවා වගේ තේරෙනවා ඉදිකටු දුවනවා වගේ තේරෙනවා ආලෝකමත් වෙනවා ඉදිකටු පිප්පෙනවා ඒ নানা ප්‍රදේවල් එනවා ඉතින් යෝගාචර දන්නේ මේක හිතලුවද්ද ඇත්තක්ද අතගාලා බලන්න පුළුවන් කියලා අතගාලා බැලුවොත් නම් මොකොත් වෙලා නැහැ ඊට පස්සේ මේ විදිහට රූපේ ගෙවිලා රූප සංඥාට ගියාට පස්සේ යෝගාවචරයම දන්නේ නින්දක හීනකද නැත්නම් මේ පර්යංකේදී හිත මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන විදිහට මනසින්ම වා ගන්නාලද මනෝමය තැනකද ඉන්නේ කියන තැන අතරමැද තමයි ඔය නින්දේ හොල්මන නොදැනෙන තැනට ඒක පාඩොක් ගාලා වැටෙන්නේ. අන්න ඒ වෙලාවේදී යෝගාචර දන්නවනම් මේ කාමයේ අතහැරලා කාම සංඥාව අතහැරලා රූපයක් ගත්තා. දැන් රූපය තෙමී තෙමිට ගවන් කරුවා මට හොඳට මතකයි. ඝන ආනාපානින් අර සියුම් ආනාපාන දැන් සුතා සූක්ෂම ආනාපාන යනකොට අර හොල්මන් එන්න පටන් ගන්නවා. ඒ හොල්මනොත් එන්න ඉන්නකොට ඒක පාට ගැසිලා අවදි වෙනකොට ගැසිලා අවදි වෙන්නේ අරමුණට නම් ගැසිලා අවදි වෙන ආය සතියට නම් හොඳට මතක තියාගන්න රූප සංඥාවත් ගිවිලා ගිය වෙලාවක් තියෙනවා. මැරිලා නෙවෙයි, නිඳ ගිහිලා නෙවෙයි, ඒක කලහ විවාද සූත්‍රයේදී සර්වචාන්සේ දේශනා කරන්නේ න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී කියලා කොන් කරලා පෙන්නනවා. මේක සාමාන්‍ය ලෝකේ සංඥාවක් නෙවෙයි. රූප වර්ණ සද්ධාන කහ දීපාට රතු පාට අඳුර සංඥාවක් න සංඤ සංඤී. නෝපි අසඤ්ඤී තමයි ක්ලාන්ත වෙලත් නෙවෙයි. විසඤ්ඤ වෙලත් නෙවෙයි. න නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී සංඥාව නැත්තෙමත් නැහැ. අවදි වුණාට පස්සේ දන්නවා මේ කැලලක් ගත වුණයි කියලා. අන්න එවැනි තැනක තමයි නිවන තියෙන්නේ. ඒ ඒ දෙක අතර මැදින පහුවෙන යට පහුවෙන තැන තමයි න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී න නෝපි අසංඤී න විභූත සංඤී අසංඤමත් නෙවෙයි. මෙන්න මේකට කවදාරි මම කොහොමද අවදි වෙන්නේ? මේකට අවදිනවා කියන එක జాగරියාන් යෝග පැත්තෙන් බැලුවොත් එහෙම නැත්නම් අවදි භාවයේ පැත්තෙන් බැලුවොත් කියන දෙන්නේ නිින්ද ගියා බව දන්නවා වගේ. නිින්ද ඉන්නකොට මම දන්නවා දැන් නිින්ද ගිහලා ඉන්නවා වගේ. ඒක වෙන්නේ නැහැ නේ කවදාවත්. දැනුව තියෙන දාක නිින්දට යන්නේ නැහැ මේ දවසේ නිදි වරනවා කියන ගතියකුත් එක පැත්තකින් මේ జాగරියාන් යෝග අධ්‍යයනය. අන්තිම මේ නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ මේ කම්මැලිකම නීරසකම හරහා දිගටම මෙනෙහි කරමින් සටන පාවා දෙන්නේ නැතුව පග්ගහිත පිටින් අරගෙන යන එකටත් මේ జాగටි ආනියෝගේ සිව් අර්ථකථනයක් තියෙනවා. ඊට පස්සේ අන්තිම ගැඹුරින් තියෙන එක තැනකට එනවා යෝගාචර භාවන උගා දිනුනාට පස්සේ මේ කැලලක් අහුවෙන්නේ නැතුව පයි. නිකන් හිත ලීන වෙනවා කියන්නේ. හිත සංගවි ගන්නවා. සංගවි ගත්තට පස්සේ පශ්චාත්තාප වුණොත් පරාදයි. එහෙමනම් ඉතින් දමලා ගහනවා මේ අරමුණ මට හරියන්නේ නැහැ මට බැරි බුද්ධානුස්සති ටිකක් කරලා බලන්න බැරිද මට ඇයි කා මේ අසුභ සත්‍ය වැඩුවොත් හොඳ නැද්ද ආනපානේ හරියන පැටියක් පේන්න බෑ එහෙනම් මේ ගුරුවරයා හරිනේ මම මේ වෙන ගුරුවරයෙක් ගාට යනවා මේ මේ භාවනා මධ්‍යස්ථානේ හරිනේ වෙන භාවනා මධ්‍යස්ථානේදී අර හිත ප්‍රයෝග කරන්න හදනවා දැන් ඇත්තටම වෙලා තියෙන හොඳට අර සංඥාව ගෙවිලා ඒ ඒ වෙලාවට ඒ ගෙවෙන සංඥාවක් නැත්නම් නැවත මතුවෙන සංඥාවට සතුටුමත් වෙනවා කියන එක ආසාර ප්‍රසාරේ පාත්‍රන සතියේදී උගාක්මසියු ඒකෙම තමයි දිනුවක් තමයි තාමසියු අන්නේ එවැනි වගේ සියුම් දෙයක් කරන්න බෑ මේ අඳුමෝස්තර වලට දඟලන මිනිස්සේ තාම ඇඳ මදි ඇත්තටම ඇඳුම් මොහොතර කියන්නේ විල්ලජ්ජ නැත්තම් පෙන්වන එක විතරයි වෙන මොනවද ඇඳුම් මොහොතර තියෙන. වහ ගන්නවා නම් ඒක කමන්නේ මොහොතරින් හරි. වහනවා නෙමෙයි කරන්නේ ඒකත් පෙන්වන. කන්න ගිහිල්ලත් කරන්නේ මොකද්ද? කාලා මැරෙන්න හදනවා. දේවල් දොරවල්වත් කරලා තියෙන්නේ දැන් හොඳම ආර්කිටෙක් කෙනෙක් කියවොත් කියන්නේ outside in and inside out කියන එක තමයි ඕක තමයි වැද්ද කරේ. කී ඇතුළේ කලයක් වවාගෙන තියෙනවා high high class ආදරයක් මොකක්ද මේ ආකිටෙක්චරල් ඩිසයින් කියලා. වැද්ද ගැලේකට ගියාට පස්සේ ඔය ඉන්න හොඳම ආකිටෙක්චර්ට වැඩි හොඳයි වැද්දා. බුදුරජාණන්සෙත් නැත්තම් ඔය රම්මේසුරම් මේසුරබ කියන තුනම අතල්ලා කරයක් අත ගන්න ඕනේ නැහැ. දැන් අපි කරන්නේ කාන්තාර කොන්ක්‍රීට් කොටුවක් ගහන මැදට කැලේ ගේන්න හදනවා. මේක තේරුම් ගත්ත දවසේ තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ ඔය මොනම ශිල්පිකින්වත් මේ වෙනන්නේ කා සරල ස්වභාව ධර්මෙන් පෙන්නනවා මෙව පිළිබඳව මේ අනුන් කරන්නම් වාලි මේ බහුජාතික සමාගම් අපි නටවන්න හදන තාලේ එනම් මේ බහු මිලියන් සයිස සමාගම් අපිට පෙන්වන්න හදන මේ රූපේ නටවන්න ගියොත් කවදාකවත් හිතන්න එපා මේ වගේ සියුම් සතියකට මේ ගත්ත සතිය ආරස්සා වෙයි කියලා. අපිට මේවට පහඳින්නම වෙලාමදි. මේ නඩත්තු කරන්නම වෙලාමදි. එනිසා ඒක අපි හොඳ ඒ භාවනා දිනු වෙලා ඉදිරියට යනකොට ඒක පිළිබඳව පුළුවන් තරම් බලන්න ඕනේ. ඒක ප්‍රයෝජන සලකලා කරනවා. ඒක සැරේ කරන්න යන්න එපා. ටික ටික අඩු කරලා එහෙම අඩු කරන සරල ජීවිත ගත කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමි. මේ ගැඹුරු ධර්ම අධි කුසලයට සීලයෙන් දෙපා වෙලා අධි සීලයට යන්නේ වෙලා. හිත කරඤ්ඤම් පස්සේ කරඤ්ඤම් කිව්වොත් දෙම කරඤ්ඤම් තමයි. අදාකවත් වෙන්නේ වැඩි. චිත්ත භාවනා කරලා හරියනවනම් ඒක අධි චිත්ත භාවනාවක් කරා. තව ඒක පිටිතද කරගන්න. ප්‍රඥා භාවනාවකින් තේරෙනවනම් අපි මේ ලේජිරත් පාහිරත් දැනවැර වැරදි කරන කතාවක ඉන්නේ කියලා කවුරුර වටන්නේ මේකේ වෙන්නේ මොකද්ද අපිට මේ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න බැරි මේ වංචනික ධර්ම ටිකට අපේ ජීවිතේ පාවා දෙනවයි කියලා ඒක ඉදිරියට යන්නේ නැත්තම් ඒකට කියනවා අරතිය කියලා භවනා රාමතාවේ අනිත් පැත්ත ඒ නිසා ඒ අරතිය දැක්කට පස්සේ අපි විකට විහිළු විකටමක කෝලංකාරයක් බව තේරෙනවා ඒකයි බුදුන් කියන සබ්බේ පුතුජන උම්මත්තක. මේ කවුදෝ පෙන්වන්න හදන චරිතයකට කාගේදෝ න්‍යාය පත්‍රයකට උත්තේ තවල් නටන. බුදුන් වහන්සේනට බොහෝ ලස්සනට අනුකම්ප ශික්ෂාවක් අනුකම්ප කිරියාවක් අනුකම්ප ප්‍රතිපදාවක් ගලේ කොටක අකුරක් වගේ හෙල්ලෙන්න බැරි වෙන්න ලියලා. සංඝ ජීවිතයක් පෙන්ලා දීලා තියෙනවා මෙන්න මෙහෙමයි ගත කරන්න කියලා. ඒකලියල උන්වහන්සේ ඒකට අනුව ජීවත් වෙලා පෙන්ලා තියෙනවා. ඒ නිසා උගෝ දෙනකොට ප්‍රශ්නයක් තමයි මේ භාවනාදී හම්බෙට මේ ගැඹුරු අත්දැකීම් යොතරතොට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඒත් හරි අමාරුයි කල්පනා කරනවා මේ GestureDetector ජීවිතයේදී මේ ඇඳුම් වලට මෙච්චර නැතන්න ඕනේ. එතන මෙච්චර පෙට්‍රල් හොච්චන්න ඕනේ මෙච්චර හිතමනාවම් ගන්න ඕනේ. එතන මේ ආහාර ටිකට එකෙක් දවසට ගන්න තමන්ගේ ඔළුව තරම්පත් කුලියක් කොච්චරයි චෝ. ඔකට කොච්චරම ඕවර් ටයිම් කරන්න ඕනේ. එතන මේ ඉඳුවට සාරිපුත්‍ර සාන්ති කිවි ඉඳගත්ත පස්සේ අනිත් එක තෙමෙන්නේ නැත්තම් ඔච්චරයි භාවනාවට ඕන කරන්න ඔයිට වැඩි දේවල් හොයන්න යන්න බෑ දැන් අපි අහන්නේ ආ කන්ඩිෂන් මැෂින් තියෙනවා මේක 26ද තියෙන්නේ 25ද තියෙන්නේ ඒකේ ප්‍රශ්නේ ෆෑන් එක තුනේද කරකෙන්න ඕනේ හතරද කරකෙන්න ඕනේ අයියෝ භාවනා මධ්‍යස්ථානතර පිස්සවන් දකලා නැ කොහොමවත් එන්නේ නම් සියල්ල අතහැරලා ඉවරලා මේ දුක ගැටි අවබෝධ කරගන්න මෙතෙන් ඇවිල්ලා එක එකට නියවන කොඩු මිරිස් කාපු නිලව්වා. එකක්කටවත් හැඩ ගහන්න ලැස්ති නෑ. ඊනව බුදුහාමුදුරුවෝ වාත්තක වාඩි වෙලා බලාගෙන ඉන්නවනේ අප්පා පොඩ්ඩක් ඒක ගැන කල්පනා කරන්න එපා. මේ රජසපත් ඇහැල්ලා ගිහිල්ලා කැලේට වෙලා ඉඳගෙන කැලේ ඉඳලා බණක් කියන කෙනෙක්. ඒසයි යෝගාවචරය වරින් වර කණ්ණාඩිය මූණ බලන්න ඕනේ. මේ කවුද කාවද මේ නටවන්න හදාන්නේ. කවුරු නැටෙව්වත් අපි පරාදයි. ඒ නිසා තමයි මේ භාවනාවෙන් හම්බෙන මේ පුංචි පුංචි අතවාසි තියෙනවානේ. අනිහි අනිචීරු දෙනාම දුස්සීලව ගත කරද්දී මම බෙගෑ වෙලා හරි කන සීලයක් රකින්නවා. පුළුවන් ප්‍රමාණය. අනිසේරම මේ අඳුර ඉඳුරම් පිනවීම සඳහා සමකේලියල ගත කරද්දී මම කැලේකට රිංගනවා. පුළුවන් ප්‍රමාණය සක්මන පරියන්කයක් කරනවා. මම පුළුවන් තරම් මේ රාත්‍රියට නොකා තම්බලා දෙන බතක් කාලා ඔක්කොම පොදු එක බත් ඇලියක දෙන දෙයක් කාලා ගත කරනවා. මම පුළුවන් තරම් උදේ පහන්තරම නැගිටලා රෑ වෙනකන් නිදි මරාගෙන මේ කටයුතු කරනවා. මේක පොඩි පිනක් නෙවෙයි. මේක මගේ මේ ජීවිතේ මගේ දක්ෂකමක් නෙවෙයි මේ ගිනාපු සංසාරගත විශාල ගැම්මක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මෙච්චර තියෙන එකේ මම ඇයි අදිශීලයක් ගැන හිතන්නේ නැත්තේ? ඇයි මම අධිචිත්ත භාවනාවක් හිතන්නේ නැත්තේ? ඇයි මම අධි ප්‍රඥා භාවනාවක් හිතන්නේ නැත්තේ මේ කොහිදෝ අරතියක් වැඩ කරනවා. කොහිදෝ ඉස්සරහට යනකොට පස්සට එක බ්‍රේක් වදිනවා නැත්නම් රිවර්ස් ගියර් එකේ දාලා තියෙනවා. පාගන්න පාගන්න පස්සෙන් පස්සට යනවා. ඉතින් ඒක දිහා බලනකොට මේ මෙතෙක් වෙලා කියනකොට බනවලදී නම් මම කියන හිලි වචන එහෙම නැත්නම් ඉඟි කරන්න හිතවන්න කියන්න ඇති. නමුත් මුළු චිත්‍රය දිහා බලනකොට අපේ රමණි අමාරු හරියෙන් සෑහෙන ගාණක් කරලා ඉවරයි අපි දැන්. පිළිගන්නම පිළිගන්න වෙන්න පුළුවන්. උගෝ දෙනෙක් මේ වැරදි කච්චි වැරදි පැති නැති පැති පශ්චාත්තාව ගැන හිත හිතියසර ලෝක ජනතාවත් එක්ක බලනකොට අපි සංසාරේ ගත කරපු ජීවිතත් එක්ක බලනකොට ලෝක ජනතාවට වැඩි ගාණක් අපි ජීවිත ගත කරලා කියන සංසාරේ ඔක්කොගෙම හොඳම ජීවිතය තමයි මේ. මෙච්චර සාර්ථක වෙලා නැහැ කවදාකවත්. ඒ නිසා මේ හැකි සංඥා විදිහට හිත අවදි කරගන්න. හිත අවදි කරලා කියනවා මම දැන් මේ සාතනේ බහැලයි තියෙන්නේ. තව පොඩි පොඩි පරිතත කිරීම ටිකක් කරන්න කියනවා. ඒ තද කිරීමක් කරනකොට හිතේ එන අවදි බව වර්තමයි කියන්නේ පිබිදෙනවා කියන්නේ. ඒ කියන්නේ පැත්ත තමයි නිදිමත කියන්නේ. බුදුහාමුදුරන්ට බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන ප්‍රබුද්ධ කියන වචනේ. උන්වහන්සේ මතක් කරනවා මේ මුළු ලෝකෙම ඉන්න සත්තු ඔක්කොම තාම පුපුරච්චන කි බිත්තර ඇතුලේ ඉන්න කුකුළු පැටව් වගේ. උන්ට තේරෙනවා එළිය එළියයි කිය. උන්ට තේරෙනවා කෝක කට්ට පිටර කට්ට ඇතුලේ මම හිර වෙලා ඉන්නේ කිය. උන්ට තේරෙනවා පොර කට්ට ඇවිල්ලා තියෙන පිටියට හේත් වෙලා කිය. උන්ට තේරෙනවා නියසිල පොර කට්ට නැත්නම් මුකතුඩ පිටි කට්ටට ඇවිල්ලා තියෙන මේක කඩාගෙන පලාගෙන යන්න බැරිකම නිසා උන් තාම කට්ට ඇත්ත හිරලා තිනවා මම ඉස්සරහ ඉස්සල්ලාම කට්ට බින්දගෙන ඉලියට ආවේ. එසහාම අවදී එසහාම බල ඔක්කොටම වැඩි මම වැඩිමල් මොකද හේතුව මම තා ඉස්සලාම අවදි වුණේ කියලා. ඒක නිසා ධමන යනපන් වුණනකොට කුඩු වෙලා යන්නේ. කොහොමදත් මේසිල ඇවිල්ලා තියෙන පිටර කට්ටට දැන්. මොකද උඩත් ඇවිල්ලා තව කඩලා දාපන් කැඩලා ගියාට මොකක්වත් හානි වෙන්නේ නැහැ. ඔබ විශාල අවදි භාගයට විවෘත වෙන්නේ කියලා. උන්වහන්සේ අවදියක් ඇති කරලා දෙන්න හදනවා. මේ අවදි භාවය නිසා උන්වහන්සේට ඒ ප්‍රබුද්ධ භාවය නිසා බුදුකම තියෙනවා. අපේ ඇතුලේ කුංචි බුද්ධෙක් ඉන්නවා. මේ ලොකු දේවදත්ත කෙනෙක් ඉන්නවා. පාරපාක්ෂික ධර්ම ගොඩක් තියෙනවා. ඒ සම්ප්‍රදායන්සේ ඕව ලස්සනට කියනවා කොච්චර ලොකු උනත් කොච්චර විවිධාංගයකට වුණත් අකුසල් පරාදයි සතියට කියනවා. සතියට කඩන්න බැරි දෙයක් විනාශ කරන්න බැරි දෙයක් නෑ. ඒ සත්‍යයක් අපි ළඟ තියෙන නිසා අපි කෙලස් කන්ද දිහා බල බලා චරිචුරු ගන්නා වෙනුවට මේක වඩාගත්ත සත්‍ය ඇති කරගත්තොත් ඒකම ඒ ඒ හැකි සංඥාවම ඒ බලන බැල්ම නිසාම අවදියක් ඇති වෙනවා. ඒක කාටවත් තොරකම් කරන්න බෑ. කාටවත් ඒක ටැක්සයි කරන්නත් බෑ. ඒකම Taman දුරන කාටවත් දෙන්නත් බෑ. නමුත් ඒක පාවිච්චි කරන්නේ නැත්තම් මෙච්චර අමාරු හොයාගත්ත මේ අවදි වෙන්න තියෙන මේ උනන්දු වෙන්න තියෙන මේ කාරණාව පාවිච්චි කරන්නේ නැත්තම් ඒකටත් ආනිසංස නැහැ. මේ බුදුජානනාංශයේ මේ වගේ අනුරූප ශික්ෂාව කනුපුබ්බ කිරියාව කනුපුබ්බ ප්‍රතිපදාවක මහණෙනි జాగරියානි යෝගේ වඩව. බලට තියෙනවා පින් තියෙනවා. බලට තියෙනවා මේකට ප්‍රභවයේ තියෙනවා. මේකට එළඹ වාසය කරපළ. මේක සමාදන් වෙල්ලා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ මේ නිකන් සමාදන් වෙන්නේ නිකන් කට කහනවට නෙවෙයි. සීලෙක පිළිතලා. ප්‍රමාණයකට ඉන්ද්‍රිය দমনයක් නැත්තම් කුත්තද්්වාර භාවයක් ඇති කරගන්න. යම් ප්‍රමාණයකට අපි ආහාරය පිළිබඳ පරිසර කිරීමක් කරලා එතෙන්දි විතරයි මේ අවදිභාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අපි ඒකේදී වැරදිච්ච ගැටි පෙරදිච්ච ප්‍රතිපල බල හිටියොත් වෙන්නේ තව තවත් සීතල වෙලා ඇකිලිලා පැකිලිලා යන්නේ ඒ නිසා මේ අවදිභාවය බුදුජානනාංශයේ ගුණවල පෙන්නනවා සුගත ගුණය වශයෙන් සුගත කියන්නේ මෙච්චර දුෂ්කර ගමනක් hinaවෙදී ගියා කියන සුන්දර වූ ගමනක් කිය උත්තමයන් වහන්සේ. එනිසා මේ ගමන යන අපිත් පුළුවන් තරම් බලන්න මේක විනෝදයක් කරන මේක සහල්ුවක් කරන මේක තව තවත් ඉදිරියට යන බලන් ගැම්මක් කරන යන්න පටන් අරගත්තොත් අපි වගේ සුළු පිළිසකට අර මේ අයිතිවාසිකම ලෝක ජනතාවට නෑ. ඒක මේ මාන්නක්කාරකමකට පුංචි කරන් හරකලා කියන එක නෙවෙයි. ඒ ප්‍රතිපදාවෙන් ගත්ත නිසා. අනුභව ශික්ෂාවෙන් ගත්ත නිසා, අනුභව ක්‍රියාවෙන් ගත්ත නිසා, අනුභව ප්‍රතිපදාවෙන් ගත්ත නිසා. ඒ වගේම තව පුංචි කාරණාවක් බුදුහාමතුම මතක් කරලා දෙනවා සතුටු වෙන්න. කල්පනා කළ බලපන් උඹේ ජීවිතේ බලනකොට ඊට වැඩිය අද කෙලෙස් අඩු නේද? එච්චරයි. ඒ කෙලෙස් අඩු තත්ත්වය කම්මැලි තත්ත්වයක්. කෙලෙස් අඩු තත්ත්වය පාළු තත්ත්වයක්. කෙලෙසරු தත්ත්වේ නිකන් හිත අකුලන தත්ත්වයක්. ඒත් ඒක සතුටකට ගන්න මොකද ප්‍රතිපදාව මේ. ගත්තේ කෙලෙස් අඩුයි. ඒ නිසා ඒකට සතුට වීම පුදුම පිපිදීමක් ඇති කරනවා. ඒක පොඩි ජීවිතය දිහා බලන ආකල්පමය වෙනසක් විතරයි. Taman දැනටමත් ඇති කරන තියෙන මේ ಗುಣ මත මේ විදිහට හැකි සංඥාවෙන් බලන්න ගියාම ඕනම කෙනෙකුට මෙතන කීත හැගෙන මේක අම්මා අප්පා අපිට බුදුලට දීපේක නෙවෙයිනේ. අපි ඉස්කෝලේ ගිහලා ඒක නිකන්වත් වැඩිමවත් ගුරුවරයෙක් මෙහෙම කියලා තියෙනවද අපට? නෑ. අපිම මොකද්ද එළවමකට අන්තිම අපි දෙන්නේ එකට කියලා ඇවිල්ලත් නෑ මෙතන. එක එකන එක එකන ගත්ත ප්‍රයත්න ගැවිලා තියෙන නිසා ඒකට ඒ ඇති වෙන අවදි භාවයට කියන්න පුළුවන් జాగරි යන තත්ත්වය කියලා නැත්නම් අවදි භාවය කියලා. ඉතින් ඒක තිබුණට ඒක සමාදම් වෙන්න නැත්නම් ඒක කරන්නේ නැත්නම් බුදුචාන්සේ වෙලාවේදී මතක් කරලා දෙනවා මහන්නේ මේ පහසුකම් මේ කලින් කියපු ගුණ ටික තියෙනවනම් දැන් අවදි වෙනවා. අවදි වෙලා ඒ කාහල නාදයක් පවත්තගෙන ඉදිරියට තියෙන ටිකක් තලාගෙන බිඳගෙන ඉදිරියට යන්න. ත්‍යාද දාසේ ධර්ම දේශනාව සියලු දෙනාට තමන් විසින්ම මේ තබන්නද ප්‍රගතිශීලී පියවර දිහා බලලා තමන්ටම ලැබිලා තියෙන අත්වාසිය බලාගෙන කෙලෙස් වලට පහඳින්න නැතුව මිතුරු ටිකක් මම මේ කඩනවා මම මේක නැති කරනවා කියන ජාගරියාන යෝග්‍ය අවදිභාවයේ පිණිස මෙහිතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි තවසේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා